<coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි <coughs> ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා නාම රූප පරිච්ඡේදය අනුකමද්ද භාවනාදී ඇති වෙන අවස්ථාව පහදා දෙන්න තෙරුවන් සරණයි එතකොට මේ නාම රූප පරිච්ඡේදයට ගියාට පස්සේ ඒ කෙනාට Taman ඒ වෙලාවේ මොකක්ද නිරීක්ෂණය කරගෙන ඉන්නේ කියලා බොහෝම පැහැදිලිව ප්‍රසිද්ධව නිර්වෘල්ල කියන්න පුළුවන් මම මේ වෙලාව දකින්නේ ආස්වාසේද ප්‍රස්වාසේද ඒ ආස්වාසේ ලකුණු මෙහෙමයි මේ ප්‍රස්වාසේ ලකුණු මෙහෙමයි එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම් බලන කෙනා මේ දකින්න පිම්බීම අවස්ථාව මේ හැකිලිමේ අවස්ථාව සක්මන් කරන වෙලාවේදී මේ මම පාදයේ තියෙන බව හොඳටම දකුණු පාදේ වෙන් කර දාන්නවා ඒ දකින ඒ දැනෙන දැනිල්ල වෙන කෙනෙකුට මේ පිළිසිදු කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තව දුරටත් ගියොත් තමයි රූපයක් දකිමින් ඉන්නවනම් නිර්වුල්ව දන්නවා මම මේ සද්දයක් අහනවා නෙවෙයි රූපයක් දකිමින් ඉන්නවා. ඒ වගේ මේ මුඛයටද යොමු වෙලා තියෙන්නේ මානසිකාරයේ මුඛයට යොමු වෙලා තියෙන්නේ කියලා පටලවිල්ලකින් තොරව තේරෙනවා. ඉතින් නාම රූප පරිච්ඡේද නැති එකනා එහෙම සපේලා පිළිතුරක් දී ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒක බැලුවද පෙනුනද මේ ආස්වාද ප්‍රසවාසයේ මේ ආස්වාසේ ප්‍රසවාසයේ නෙවෙයි මේ ප්‍රසවාසයේ මේ ආස්වාසේ නෙවෙයි කියලා පිළිසිදු කියා ගන්න බැරිකමට කියනවා නාම රූප සම්මෝහය කියලා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන එක හොඳට වෙන් කරලා පිළිසිදු ප්‍රකාශ කරන්න පුළුවන් දැනුමට. ඉතින් ඒක හුඟක් වෙලාවට අහුවෙන්නේ තමන් අවබෝධ කරගන්නා වගේම ඒක තව කෙනෙකුට sannivedana කරන්න පුළුවන් හැකියාවෙන් තමයි මේ ඥානෙ ප්‍රමාණ වෙන්නේ. සමහරෙකුට තමන්ට තේරෙනවා කියා ගන්න දන්නේ. සමහරෙකුට <coughs> තමන්ටත් තේරෙනවා කියන්නත් පුළුවන්. ඒක බොහොම ප්‍රසිද්ධයි බොහොම ප්‍රකටයි. සමහරෙකුට තේරෙන්නෙත් නැහැ කියන්නත් බෑ. ඉතින් එහෙම කෙනාට භාවනා ගමනක විශේෂයෙන්ම විපස්සනා භාවනා ගමනක අපි කියන්නේ කැඳේ ගල බේරුවා වගේ විස්තර කරලා කියා ගන්න බැරිකම තියෙනවා නම් හරි අමාරුයි ආව මෙහෙවන්න. ඒ නිසා ඒ වෙන්කොට මේ දැන ගැනීම ඊටාම වැදගත්. අනිත් එක ඒ කෙනාට ඒ නාම රූප පරිච්ඡේඥානයේ තියෙන ස්වභාවික දැනුමක් තමයි Taman අත්විඳින ඕනම දෙයකට පළු දෙකක් තියෙනවා. නාම කොටසක් තියෙනවා රූප කොටසක් තියෙනවා. එහෙම නැති සංසිද්ධියක් ලෝකේ නැහැ. ඒ නිසා දකින්න හැම එකම <clears throat> දකින්න මුනත නෙවෙයි වෙන්කොටලා ඒ ඒ දෙක දෙපැත්තට කරලා අඩුම ගානේ දැනගන්න පුළුවන්. ඊට පස්සේ ධනනි දියුණු වෙනකොට ඒ රූප වල රූප කොටේ තියෙන රූප කොටස් නාම කොටේ තියෙන රාප කොටස් එන්නේ එන්නේ එන්නේ විස්තර වෙන්න පටන් ගන්නවා. ඒක පටන් අරගන්නේ සංසිද්ධියක් කියලා එකක් නැහැ. ඒක ගොඩක් අඩු ගන්න දෙකක් කියලා වෙන් කර ගැනීම තමයි ඒ නාම රූප පරිච්ඡේඥාන කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නාම රීසා විඥානය ඇති වෙන බවද විඥානය anu චේතනාවට තවක් නමක් යයිද හිතමි. නෑ විඥානය සහ චේතනාව කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ හිත චේතනා කියන්නේ චෛතසිකයක්. විඥානය කියලා කියන්නේ සංස්කාර ස්කන්ධය විඥා චේතනාව කියන්නේ විඥානය කියන්නේ විඥාන ස්කන්ධය. ඒ නිසා ඒ දෙක අතර වෙනසක් තියෙනවා. රූපයත් ඇසත් නිසා චක්ක විඥානය ඇති වෙන බවද විස්තර විය. මේ ආකාරයට හිතේ ඇතිව චේතනාවක් නම් තවත් චේතනාවක් ඇති වෙන වන විඥානය ඇතිවීමක් නෑ අර පළවෙනි පටලවිල්ල සූද කරගත්තොත් ඒ ප්‍රශ්නේ වර්ණ ගන්න අමාරුයි. උදාහරණයක් ලෙස උදේ ඇති විහිචවිල්ලක් ආවර්තනය මත තවත් සිතිවිල්ලක් ඇතිවීම. උදේ වෙච්ච මොනවා හරි නැවත ආවර්තනයක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම මනෝවිඤ්ඤාණය තමයි සිද්ධ වෙන්නේ. මෙවැනි අවස්ථාවක චේතනාව ඇතිවීමට රූපයක් සම්බන්ධ නැති නිසා මෙවැනි අවස්ථා නාම රූප නිසා ඇතිවෙන විඥානයේ ලෙස පෙනේ. රූපය අනු අපෝතේජෝ වායු පටවන සමානත එකක් යයි අසහායති නිසා මෙසේ වැටේ. මේ වැටීම නිවැරදි කර දෙන්න මේ කරුණාන් ඉල්ලා සිටිමි. මෙතන රූප කියලා කියන්නේ රූප සංඥාව ස්පර්ශයේ ස්පර්ශය කරන්නේ කවදාකවත් රූපේ ප්‍රകൃතිය ඒ රූපයේ ලිංග ආකාර නිමිති වශයෙන් ඒ වගේ වර්ණ රූපේ ගන්නවා ශබ්දවල තියෙන ශබ්ද තරංග ගන්නවා ගඳ රස පහස හැම එකෙම මේ ඩිකෝඩ් කර ගන්නවා ඒක මේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් ඒ ඩිකෝඩ් කරගත්ත චිප්ස් තොරතුරු කොටස් තමයි මොලේට යන්නේ. ඉතින් ඒක නිසා මේ මොලේට ගියාට පස්සේ කියුවට පස්සේ එයා ආපහු පණිවිඩයක් දෙනවා. මේකෙන් අනතුරක් නැහැ. මේක සුවදායක එකක්. මේක මනාප එකක්, අමනාප එකක් කියලා. ඒ නිසා මේ මොලේ දක්වා යන ගමන සහ කෝඩ් කරලා යන්නේ ඩිකෝඩ් කරලා ආපහු වෙන්නේ අන්නේ කටයුත්තේදී වස්තුව කවදාකවත් දකින්නෙත් නැහැ අහන්නෙත් නැහැ ඒකේ තියෙන සංඥා නිමිති එහෙම නැත්නම් ආරම්භන ආකාර කියන ටික තමයි ඩිකෝඩ් මේ ඇතුළට යන්නේ. ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කම්පියුටර් එකේ අකුරත් අද කරපුවාම ඒ අකුර ඒ කම්පියුටර් එකේ මෙමරි එකට යන්නේ ඒ අකුර ස්වරූපෙත් නෙවෙයි. දැන් යන්නේ වෙනම chip එකකින් වෙනම තොරතුරු කාණ්ඩයක් වශයෙන් නැවත එයා මොනිටර් එකට පෙන්නකොට කම්පියුටර් එකේ මොනිටර් එකේ පෙන්නකොට අර සංඥා අර තියෙන චිප් එක ඇවිල්ලා තොරතුරු data එක ඇවිල්ලා ඒ අකුරක ස්වරූපේ පෙන්ලා දෙනවා. ඉතින් ඒ විදිහටම තමයි මේකෙත් ඇතුලේ වැඩපිළිවෙල යන්නේ. <coughs> මේ තියෙන ස්වභාවයේ තියෙන මොනම දෙයක්වත් අපිට අල්ලන්න බෑ. අපි දකින්නේ ඒකේ මායාව. ඒකේ සංඥාව. ඒකේ සටහන් ආකාර. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවා අපි ලයිට් නිමපු වෙලාවක මේක අත ගාපුවාම අපිට ඒකේ මේ සටහන අහුවෙනවා ෂුවර් නෑ. ලයිට් එක දාලා බැලුවට පස්සේ තමයි ඒක තාතික වෙන්නේ. ඒ මොකද මේ හීනෙකදී පේන දේවල් ඇත්ත වශයෙන්ම තියෙන වගේ පේ. නමුත් නැගිටට පස්සේ නෑ. ඒක නිසා මේ මොනම හරි දෙයක් අපිට ස්පර්ශයේ ඉන්ද්‍රිය බද්ධ විඥානයේ සහතික වෙන්න එක උපකරණකින් බෑ. එක මේ ඉන්ද්‍රියකින් බෑ. අත ගෑවනම් දැකලා බලන්න ඕනේ. දැක්කනම් අත කාලා බලන්න ඕනේ. ඒ විතර දෙක තුනකින් තමයි අර ඉන්ද්‍රියපද්ද ඥානය සටහන් ආකාර නිමිටි වලින් සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා මේ මේ උපකරණෙ මෙතන තියෙන එක හතර දිනක් බැලුවොත් හතර දිනා ලිමිටි හතරක් කරගන්නවා. හතර දිනා සටහන් ආකාර හතරක් ගන්නවා. ලිංග හතරක් කරගන්නවා. ඉතින් ඒක නිසා අපි බටහිර ලෝකයේ තියෙන සාමාන්‍ය දර්ශනයක් ආශ්‍යාකරයේ දැක්කොත් කියනවා අසභ්‍යයි කියලා. ඒකට ආශ්‍යාකරයේ තියෙන සමහර දේවල් බටහිර ලෝකේ කියනවා ම්ලේච්ඡයි කියලා. මොකද ආශ්‍යාකරයේ ඉන්න කට්ටියට ආශ්‍යාකරයේ දේවල් කිසිම ම්ලේච්ඡකමක් නෑ ඒක බොහොම සભ્યත්වයයි. බටහිර ලෝකේ ඉන්න කෙනා බටහිර දේවල් සભ્યත්වයි. නමුත් වෙන ලෝකයක එක්කෙනෙක් ගිහලා බලපු ගමන් අම්මෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා බටහිරට ගියා. ඒ අපි හැදිච්ච පරිම මේලා හැටියට අපි ගන්න නිමිති අපි ගන්න ආකාර ඒ ටික තමයි මොලේට යන්නේ. ඒ නිසා අපිට ප්‍රകൃතිය කවදාකවත් දැක ගන්න බෑ. ප්‍රകൃතිය දකින්න බැරි නිසාම අපි අතර එකම දේ දෙන්නේ දකපා වාද තියෙනවා. එයා දැකපේක නෙමෙයි මම දකින්නේ. ඒක නිසා මේ ඒක හරි මේ හොඳයි දැන් තියෙන මේ කම්පියුටර් එකේ සෙල්ලමත් එක්ක කම්පියුටර් එකේ මොනිටර් එකයි කම්පියුටර් එකේ hard disk එකයි software එකයි කීබෝඩ් එකයි ස්පීකර් ටික printer එක ඔය ටික එක එක ඉන්ද්‍රිය වගේ තමයි. අපි වැඩ කරන මේ මොලේ වැඩ කරන ඉන්ද්‍රිය ටික තමයි නමුත් ඒ කටයුතු යන්නේ සම්පූර්ණ data හරහා එහෙම නැතුව ප්‍රകൃතිය කියන්නේ නැවත හදලා පෙන්නකොට අපේ හිත දකින්නේ ප්‍රകൃතිය දකින්න වගේ ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා ස්නායු වෛද්‍ය අංශයෙන් හොඳට තේරුම් කරලා තියෙනවා කෙනෙකුට යම් යම් සංඥාවල් දීමෙන් මොලේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් ආවේග වෙනස් කරන්න පුළුවන් ඒ හදලා තියෙන මේ උපකරණ වල හැටියට මේ ළඟදී එකක් තිබුණා මේ හොඳට සවුන්ඩ්ස් මෆල්ස් දාලා හදපු ස්පීකර්ස් දෙකක් තියෙනවා මේ හෙඩ්ෆෝන්ස් දෙකක් ඒ දෙකේ දාලා මියුසික් එක දාපුවාම පළවෙනි ධානයේදී හම්බෙන සතුට ඒ දෙක සින්ක්‍රොනයිස් වෙනකොට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ධානය, තුන්වෙනි ධානය හතරක් ගන්න පුළුවන්. ඩිස්ක් එකත් එක්ක දෙන්නේ සෙට් එක. ওই තටමඬ මොනවක්වත් කරන්න ඕනේ ඊට පස්සේ ඔය ප්‍රේමසිරි කේමදාස මහත්තයා මම නැරෙන්න ඉස්සර වෙලා මම හිතන්නේ මැරුණයි කියලා මම හිතන්නේ. ඉස්සල තිබුණ වර්ෂාව කියලා මියුසිකල් ෂෝ එකක්. ඒ ඒක කොච්චර සින්ක්‍රොනයිස් වෙනවද කියනවනම් භාවනා කරපු එක්කෙනෙක් ගියා ෂුවර් එකටම ප්‍රථම ධානයේදී තියෙන සින්ක්‍රොනයිස් එක එනවයි කියන. ඒ ඒ ඔක්කොම ඔකෙස්ට්‍රා එක වැඩ කරන යනකොට ඒ නිසා මේ මුලේට ආකල්ප ආකල්පටතදී මේ ආවේග මුලේට දාන්න පුළුවන් ඒ සද්ද තරංග හරහා ඒ ভাইබ්‍රේෂන්ස් හරහා ඒ නිසා බ්‍රේන් වොෂ් කරනවා කියලා ඒ ඒ ඒ පැත්ත ටිකක් දරුණුයි කතා කරන්න පටන් ගත්තොත් <clears throat> ඇමරිකාවෙන් කරනවයි කියලා හිතෙනවා පොඩිම ළමයි අරගෙන ගිහිල්ලා එළමට දිගටම ඉලෙක්ට්‍රික් ෂොක්ස් දෙනවලු. දීලා දීලා දීලා දීලා බ්‍රේන් එක සම්පූර්ණ ඩිස්ටෝට් කරලා ඒ මිනිස්සයා ලව්වා පන්තියකට ගිහිල්ලා ඔක්කොට වෙඩිට යන්න පුළුවන්. ඕන තැනකට යවන්න පුළුවන් සම්පූර්ණ බ්‍රේන් වොෂ් කරලා. <clears throat> එහෙම කැම්ප්ස් තියෙනවා. ඒ වෙයිදී වර එක ස්වභාවික මනසට ගන්නවා. වර එක අර විදියට ඒක ටෝචරින් එකක්. ඉලෙක්ට්‍රික් ෂොක්ස් වලින් කරන්නේ යකෙක් කරන මනසයා. ඊට පස්සේ කිසිම මනසක් නැති කිසිම බයලජ්ජාවක් නැති වැඩවලට යොදවන. ඒකෙල්ලේ ඒක ටෙලිවිෂන් එකේ පෙන්නනවා. පෙන්නලා කියනවා පේනවා නේද ඇහැටි. මිනිස්සුන්ට මේ වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඔක්කොටම තුක්කක් තියෙනවා. නැතුනොත් මේ මනස වෙඩි තිනුට වෙඩි තියන්න ඕනේ. කියලා සම්පූර්ණ නිවුස් හදනවා ඊට පස්සේ අර ඊටාත්ම දරුණු මේ තත්ත්වගත කරපු මිනිස්සෙක් ලව්ව බරපතල අපරාධයක් කරවලා ඔක්කොම ෆිල්ම් කරලා මිනිස්සුන්ට කියනවා අපිට ආරක්ෂා ගන්නවා කියන්න බෑ. අපිට මේට වැඩිය මේ ටැක්ස් ඕනේ. අපිට මේට වැඩිය ආරක්ෂක ක්‍රමය දන්න ඕනේ කියලා. ඒ සෙල්ලම් ටික දිහා බලනකොට ඒක මේ සම්පූර්ණ ප්ලේච්ච වැඩක්. කරලා තියෙන්නේ අර අර විදියට ඒ ඉලෙක්ට්‍රික් ෂොක්ස් මාර්ගේ එහෙම නැත්නම් සවුන්ඩ්ස් වලින් ඔලුවර ඩිස්ටෝට් කරලා ඒ කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද ඒ මොලේට යන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය වශයෙන් ඉතින් විද්‍යුත් චුම්බක ශක්තිය විනාශ කරුවාට පස්සේ ඒ මොලේ සම්පූර්ණ ඒ විදියට තත්ත්වගත වෙනවා ඉතින් ඒක නිසා ඒක මේ නරකට යොදන්නත් පුළුවන් හොඳට යොදන්නත් පුළුවන් හැබැයි මේ සිස්ටම් එක තේරුම් ගත්තට පස්සේ ඕනම කෙනෙක් ඇයි එක වරදොල වටහා ගත්තේ කියලා අදහසක් ගන්න පුළුවන්. මේ වයර් මාරු වෙලා නැතිනේ කට්ටියගේ. ඒක නිසා මම කිව්වේ මොකද්ද යන්න කොයිද කියලා ආවම මල්ලේපොල් කියලා. ඒ මනසට ඇහෙන්නේ වෙන එකක්. ඒ මොකද මේ කතා කරන මනස යාළුවෙක් නම් එක විදිහකට ඇහෙනවා. හතුරෙක් නම් වෙන විදිහකට ඇහෙනවා. එකම දේ. ඒක නිසා කවදාකවත් ලෝකේ sannivedanayak වෙන්නේ නැහැ කියලා කියනවා. වෙන්නේ ඔක්කොම මේ අවුලක්. එකම තැනලු sannivedane උනේ මේ මහායාන බුද්ධාගම සඳහන් කරනවා. සරුවච්චන් වහන්සේ දවසක් ගහක් මුල හොඳට ඉර පායලා තියෙන වෙලාවේ වාඩි වෙලා භාවනා කරනවා. භාවනකට මහකාශ්‍යප මහරතන් වහන්සේ ඇවිල්ලා ළඟ ගහක් මුල වාඩි වුණාලු සර්වඥාසේ මේ භාවනා ඉන්න නිසා. එයත් ඇවිල්ලා ළඟ ගහක් ගාව අර වගේ මානජ සමාපත්තිය සමවැදුණලු. ඉතින් බුදුරජාණන් වහන්සේ නැගිටලා බලනකොට මහකාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරනවා. එතකොට මහකාශ්‍යප මහරහතන් වහන්සේ ධානයෙන් නැගිට්ටලු. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මලක් අරගෙන මල තියා බාගෙට hina වෙලා මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ දිහා බලලා පහකට hina වුණාලු. අන්න එතනලු ධර්ම සම්ප්‍රේෂණයක් උනේ අනිකෝයි වචන සේරම රූපක විතරයි කියනවා. ධර්මය යන්නේ මනසෙන් මනසට. ඒකේ ඔය කියන සටහන් ලිංග ආකාර මොකුත් නැහැ. ඒක ටෙලිපති. ඉතින් ඒකට තමයි මේ උපකරණ අපි යොදාගෙන තියෙන්නේ. නිදර්ශන මොනවද කියන උපමා උපමේය. ඉතින් මේ රණ්ඩු කරන්නේ උපමා උපමේයත් එක්ක. නමුත් sannivedana ඊට වඩා ආත්මෙම වෙනස් ඒවා. ඒ නිසා අපි මුළු ජීවිතේම කතා කර හිටියත් අපිට කියන්න ඕන දේ ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශ වෙන ක්‍රමය තමයි සිව්පිලිසින් බියා කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන නිරුත්තිය යමක් පිරිසිදුව පැහැදිලිව කියන්න පුළුවන් නම් වෙන විදිහට කියනවා දවල් ධර්ම දේශනා කිව්වා වගේ යම් කිසි කෙනෙකුට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන එක නිබ්බිදා ඇති වෙන විදිහට විරාගය ඇති වෙන විදිහට නිරෝධය ඇති විදිහට කතා කරුවොත් විතරයිලු වෙන්නේ sannivedanayak අනිත් ඔක්කොම ආලවට්ටම් විතරයි අනිත් ඔක්කොම එකිනෙකාගේ පිටකසා ගැනීමක් තියෙනවා. ඉතින් මේක වෙන්නේ නැහැ මේක වලක් කලානේ වැඩේ යන්නේ. ඒ නිසා මේ sannivedana ඔක්කොම අර තණ්හාමාන දිටි නිස්සෘත. එහෙම නැත්තම් වවාගෙන කෑමේ, ගසා කෑමේ. එහෙම නැත්තම් මොන ක්‍රමයෙන් හෝ Tamange අර්ථය ඉෂ්ට කරගැනීමේ ප්‍රයෝගයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාෂාව නිරුත්‍ය මනුස්සයට ලැබුණට ඒකෙන් ඒ මනුස්ස විදියට වැඩ ගන්න දන්නේ ඔය සරුවච්චන් වහන්සේලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා කියන. අනිත ඔක්කොම භාෂාවෙන් යනකොට ගන්නවා. මේ කට කියන්නේ කෙටේරියක් කියලා බුදුහාමර කියන්නේ වචනයක් කතා කරුවොත් ආය මුකුත් නැහැ. ඒක නිකන් වෙන වෙන ආයුධ උපකරණ ඕනේ නැහැ. ඒ නිසා කටවට රටවට කර වැට බැන්දත් කටවට කර වැට බඳින්න බෑ කියලා කියනවා. නේද mm. ස්වාමීන් වහන්සේ ආචාන් බ්‍රහ්ම සමත භාවනා වැඩෝ ස්වාමීන් වහන්සේ නමක්ද මට ඇත්තට මා ධම්මජීව කවුද කියලාත් මයින් අහුවට මට කියන්න තේරෙන්නේ ඕගොල්ලෝ මේ මං අඳුරන්නේ නැති වෙන ජාතික කෙනෙක් මයින් කතා කරන්න අහන ගියාම මොනවා කතා කරනවද කියලා මට තේරෙන්නේ දැන් මයින් ඇහුවොත් ඔබ කවුද කියලා මට ගොඩාක් වෙලා යනවා ඒ අර රූස්වෙල්ට් ඉතුරු ඇමරිකන් ජනාධිපති අන්තිම දක්ෂයිලු. මිනිස්සු කොෆිස් එකට ඇවිල්ලා ඇවලු what is your name කියලා. ඒ සෙක්‍රටරි කවුලෝ I say what is my name? මිනිහ තමන් ගැනම දන්නේ නැහැ. ෆෝන කෙනෙක් ගන්න ඕකට්ටිගේ ටෙලිෆෝන් නම්බරේ මොකද්ද කියලා දන්නේ නැහැ. තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක වෙන කෙනකින් අහලා තමයි කියන්නේ. ඉතින් මේ අනුන්ගේ සීනි කරන්න යන්න එපා. ගන්සවා බිස්නස් අතහැරලා දාලා මේ කරුණාකරලා මේ වගේ රිට්‍රීට් එකට ආපු වෙලාවේ mind your own business be mindful. මේ අචාන් බ්‍රම් කියන්නේ කවුද? අන්නම් මනම් කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒකට ඒ කාලේ නාස්ති කරන කියනකොට මං හිතන්නේ අර බණේදි මං එක එක එක එක නිදහසට කරන උනේ උපමා රූපක කියනකොට ඒකේ රසය අනු වෙන්නේ නැති මේ මම ඔක්කොම දන්න සරුවච්චන් කියලා හිතනවා දන්නෙත් නැහැ නෑ මට ඕන දේ කියන්න ඕනට මම ওই කැත්තෙන් හරි පොල්ලෙන් හරි වැඩේ කරනවා මට එච්චරයි ඕන නැලා තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විටදී නාසය ළඟ ඊතා තද ගතියක් ලෙසත් සමහර විටක ඇඟිලි තුඩු සියුම් තුඩු වලින් අනිල් ලෙසත් දැනියයි. සමහර විටක <clears throat> ඇවිදින යාමට බැරි ලෙස ක්ලාන්ත අයුරින් සමහර විටක කකුල් දෙක ලීවරයක් වැඩ කරන අයුරින් දැනේ. මේ අයුරින් දැනෙන විට ධක්මන් දිගටම කරගෙන යා යුතුද? එසේ නැත හොත් මේ දැනන ආකාරවලට ඊතේ යුතුද? මේ දැනන ආකාර දැක දැක දිගට සක්මන් කරන එකයි තියෙනම සමහර වෙලාවල් වලට මේක පාලනය කරගන්න බැරි නිකන් සමබර කරගන්න බැරි මට්ටමට වගේ යනවා. ඒ වෙලාවට පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා නැවතත් කරගෙන යන්න කියනවා. ඒ සක්මන් භාවනාවේදී පරියංකයට වඩා බොහෝම වැඩි මේ sannivedana ඒ වගේම මේ ධාතු ගුණ වැඩ කරන හැටි හුඟක් ප්‍රකටයි. ඉතින් ඒක නිසා යම් වෙලාවකට යම් කෙනෙකුට සක්මනේදී මේ වගේ නාසය ළඟ තද වෙන ගතිය ඒව හැම යන්ත සමාධිගත වේගන එනකොට දැනෙන දේවල් අනිත් එක මේ ඇඟිලි තුඩු වල සියුම් තුඩු වලින් අන්ලෙස් දැනෙනවා ඉතින් ඕව තමයි විශ්ව ශක්තිය කියලා ඔය අනම්මනම් බයිලා කතා කරන්නේ මේ භාවනා කරනකොට මේ වයින් නිකන් මේ මේ රේස් යන්නා වගේ දැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒවා ඊව අරගෙන මේ අනුන් ලෙඩ සුව කරන්නයි මේ මොනවද කුණ්ඩලිනී සත්‍යයි අන්නම් බණන් ගොඩක් තියෙනවා. ඔක්කොගෙම වෙන්නේ අවධානය පිටතට යන එක. මේ ඇතිවෙච්ච ඒ ඒ සති සමාධි ශක්තිය ඇතුළට යොමු කරුවොත් වැඩේ කෙලවර කරන්න පුළුවන්. බාහිරට යොමු කරුවොත් කවදාකවත් කෙලවරක් නැහැ. ඉතින් අර භාවනා කරන කට්ටියත් ඔව්වගේ රසවල් අල්ලගෙන ඒ දිගේ යන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අනුන්සෝ කරන්න පටන් අර ගන්නවා. විශ්ව ශක්තිය කියනවා. යුනිවර්සල් කොන්ෂස්නස් කියන ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒක ඔක්කොගෙම වෙන්නේ මේක බාහිරාවර්ති වෙනවා. ඒතකොට ඒ තමන්ගේ වැඩේ පාවා දීලා අනුන්ගේ වැඩවලට යන නිසා මේවා දැනෙද්දී පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ මේ ශාරීරය සම්පූර්ණ විශ්යත් එක්ක සම්පූර්ණ සමායෝජනය වෙනකොට තමයි තීරණය පටන් ගන්නවා ඒක සුවසේවාවකට වැටෙනවා. යම් විදිහකට විශ්වත් එක්ක ගැළපෙලා නැත්නම් අසමබරයි අනිවාර්යයෙන්ම ටෙන්ෂන් එකට වැටෙනවා අනිවාර්යයෙන්ම මේ අසහනයකට වැටෙනවා භාවනා කරනකොට ඔක්කොම හරියනකොට මේ මෙව මේ මසාජ් කරනවා වගේ මේ සුව සේවාවකට වැටෙනවා ඉතින් ඒක කරන්න සමහර තැන් හොඳයි සමහර විනාඩි ගාණක් තියෙනවා ඒක තමයි පුරුදු කරගන්න තැන් තියෙනවා වෙලාවල් තියෙනවා ඉතින් හරිය වෙලාවට තමයි කරන්න තියෙන මේ ශරීරයට පික් කරන මෛත්‍රියක් සම්බාහනයක් සුවසේවාවක් වගේ පුළුවන් තරම් යන්න දෙන්න ඕනේ. එතකොට තමයි ඒක මේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මම මොන හරි ප්‍රශ්නයක් කරදරයක් ආපු වෙලාවක <coughs> ඔක්කොම පැත්තක දාටියක් ඔය සක්මන් කරගෙන ඉන්නකොට ඉබේම ඒක මේ දුරවන් වෙන ගතියක් එනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සහ අද ධර්මදේශනාවලදී ඔබ වහන්සේ දේශනා කළ විඥානයේ හේතු කරගෙන නාම රූප ඇතිවීම පැහැදිලි නමුත් නාම රූප හේතු කරන විඥානයේ ඇතිවීම පැහැදිලි මදි නිසා එනවත පැහැදිලි කර දෙමේ ඉල්ලා සිටිමි. ඒ කියන්නේ විඥානයක් පහළ වෙන්න නම් ඇහත් රූපයත් දෙකේ ගැටීම නැත්නම් ආපాతගත වීම මූලික තත්ත්වයක් වශයෙන් අවශ්‍යයි. එහෙම නැත්නම් පෙනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කනට සද්දයක් ඇහුනේ නැත්නම් සෝ චක්කු විඥානයක් ඇති වෙන්නේ නැහැ. නාසයට ගඳක් දැනුනේ නැත්නම් ඇහැට රූපයක් වැටලා චක්කු විඥානෙ තෙන්න ගියොත් පේන එක වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. නමුත් ඇහැට රූපයක් පේන්නේ නැතු අන්ධකාරයක් නිසා හෝ රූපයක් නැති නිසා හෝ දැකීමක් පහළ කරන්න පුළුවන් ශක්තියක් විඥාණයටත් නැහැ ඇහැටත් නැහැ. ඒක නිසා ඒ අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන්නේ ඒ වගේම තමයි අපි මම නිතරම පාවිච්චි කරන නිදර්ශන තමයි ආස්වාස ප්‍රසවාසය කියන මේ සංසිද්ධිය දිහා විඥානය ඇති වෙන්න ඇරලා විඥාණයට කියලා මේ ආස්වාසය මේ ප්‍රසවාස කියලා හොඳට බලපන් කියලා ආස්වාස ප්‍රසවාස නැති වෙච්චා මොකද වෙන්නේ විඥාණයට? එයාට ඉන්න තැනක් නැහැ. ඒතර දන්නේ නැහැ මොකද උනේ කියලා දන්නේ නැහැ. ඉතින් එතෙන්දි පැහැදිලිව පේනවා ආස්වාස ප්‍රසවාසය නැත්තම් ආස්වාස ප්‍රසවාස නම් කරන්න බෑ. ආස්වාස් ප්‍රසාසි කියලා වෙන් කරලා හඳුරගන්න බෑ. අන්තිමට ඒක හොඳට ඕම වෙනතරට වැඩිය ගෙවිගෙන යන්න යන්න Taman දන්න තැන ඉඳලා නොදන්න තැනකට යනවා. ඒ කියන්නේ විඥාණයට කොක්ක ගහ ගන්න තැනක් නෑ. කූඩාරම ගහ ගන්න තැනක් නෑ. ලැබ ගන්න තැනක් නෑ. නිසා මොකක් හරි හොල්මනක් තියෙන්න ඕනේ විඥාණයට පේන්න. උදාහරණයක් වශයෙන් අපි එදාගත්ත උදාහරණය ගත්තොත් අන්තරීක්ෂයේ අභ්‍යවකාශයේ පුදුමාකාර ආලෝකයක් තියෙනවා. නමුත් ඒක පරාවර්තනය කරන වස්තුවක් නැත්තම් ආලෝකෙ පේන්නේ නැහැ. පරාවර්තනය කරන වස්තුවක් තිබුණොත් ඒ වස්තුව දිදුලනවා පේනවා. නමුත් ඒ දිදුලන්නේ වස්තුවේ ස්වභාවයක් නිසා නෙවෙයි. සූර්යයන් වැටෙන ආලෝකය පරාවර්තනය කරන නිසා. ඉතින් වස්තුවක් නැත්තම් අපි කියනවා අවකාශයේ හිස් කියලා. නමුත් අවකාශයේ පූර්ණ ආලෝකයක්. එහෙම නැත්නම් අපි කියනවා මේ ගහක අත්තක් හෙල්ලෙනකොට කෙහෙල් දැල්ලක් කෙනකොට හුළඟ කියලා. නමුත් කෙහෙල් දැල්ල හෙල්ලේ නැතිලා ඒ හුළඟ තියෙනවනේ. හුළඟ ක්‍රියාත්මක වෙන අර කෙහෙල් දැල්ලේ නැලවිල්ල නෝ තමයි නැතිලාට හුළඟ තියෙන පේන්නේ පේන්නේ ඒකෙන් ඇති කරන අර අතුරු ක්‍රියාව නිසා. ඒ වගේ ඒ විඥාණයට පහළ වෙන්න විඥාණයට මේ පූර්ණ සමාජිකත්වය ලබන්න අපුඩියක් ගන්න අත් දෙකක් ඕන වෙන්න වගේ ඒ පැත්තේ නාම රූපයක් ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නාම රූපයක් අල්ලලා දීලා ඒ නාම රූපේ ගෙවෙන තුනී වෙන තැනට යනකොට බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒක එතකොට හිතට මොකද වෙන්නේ විඥාණයට මොකද වෙන්නේ කියන එක දැනගන්න තමයි ඔය අවුරුදු ගණන් යන්නේ මොකද අපි බලන රූපේ දිහා බලනකොට පටිච්ච සමුප්පන්නව බලන ඇහත් විපරිණාමයටපත් වෙනවා කියන එක තේරුම් ගන්න ගොඩක් කල් යනවා රූපේ යම් විපරිණාමයක් වෙනකොට ඒ විපරිණාමයට සාපේක්ෂව බලන්නගේ විපරිණාමයක් ඇති ඒක හරිම රැඩිකල් ඒක නිසා තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ ඒ විද්‍යාඥයන්ගේ සම්පූර්ණ වෙනස් අර්ථකථන එන්න පටන් ගත්තා. ඉස්තර හිතුවේ රූපයක් තියෙනවා බලන්න මෙතන ඉන්නවා. ඒ නිසා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියරස පේනවා. එහෙම ඉතිරපණ උප දෙකක් ඇත්තේ නැහැ. බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ ඒක තේරුම් අරගන්න එක ඒක නිසා අයින්ස්ටයින් උත් කිව්වලු මන් දන්නේ ඇත්ත දෝරද කියලා මේ මල දාන්නේ දැක්කේ නැත්තම් හොඳයි කියලා. මොකද දැකපු මේ ක්වොන්ටම් ෆිසික්ස් ආපු දවසේ ඉල්ල එකකටවත් තේරෙන්නේ නැහැ. දැන් කියනවා තව එකක් යමෙක් කියනවා නම් ක්වොන්ටම් ෆිසික්ස් තේරෙනවායි කියලා ඌට හොඳටම දන්නවලු තේරෙන්නේ නැහැ කියලා. ඔය කැවොස් තිරි කියලා එකක් තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා දෙකක් තියෙනවා. ඔය දෙකේම කවුරු හරි කියනවා නම් මේ කතාවන ක්වොන්ටම් කියලා ඒකට ෂුවර් ඌට තේරෙන්නේ නැහැ කියලා. මොකද තේරෙනවා නම් ඌ එතන ඉන්න බෑ. ක්වොන්ටම් ෆිසික්ස් තේනකොට මේ මනුස්සය දී වෙලා ඉවරයි. යාරීට නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප වෙනකොට එයා සීක தත්තරපත් වෙන්නේ නැතුව මූල ධර්මෙන් අල්ලන්න බෑ ඒක. ඒ වෙනකොට මේ මනුස්සයත් පරිණාමයකටපත් කරන තමයි යන්නේ. ඒ කෙසේ නමුත් මන් දකින්න එක හොඳක් තමයි විද්‍යාව කියන එක හිත වැත්ත කරලා දාලා පටන් ගත්තට දැන් මේගොල්ලෝ හොඳටම දැන් මේ අපි ඉන්න යුගයේදී ඒ දකින්න කරන හැම දෙයකටම බලන්නගේ හිත බලපාන බව දැන් ප්‍රධාන මාතෘකාව. මේ බලන දේ ඒ විදිහට පේන්නේ බලන්නගේ රුචි අරුචිකම් අනුව මිස ඒ දේ ස්වභාවයෙන් වෙනමම නයිසાર્ගිකෝ නැහැ කියන එක විද්‍යාවෙන් පෙන්ලා දෙනවා. විශේෂයෙන් මේක පේන්නේ කුඩා අංශු වලට යනකොට. ඉලෙක්ට්‍රෝන වලින් යහට පාටිකල් ෆිසික්ස් වලට යනකොට ඇත්තට මේක ඉස්සල්ලාම කිව්වේ ඔය Fritjof Capra Tao of physics කියලා පොතක් ලිව්වා. දැන් මම හිතන අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා ඇති. එයා තාම අභියෝග කරනවා භෞතික විද්‍යාව දන්න කෙනෙක් හරි හින්දුව දන්න කෙනෙක් හරි මං කියපුදේ බොරු කරපන් කියලා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ බලන නිසයි පේන්නේ what you see that you are කියන එක. ඒක ඊට පස්සේ පොත් තුනක් ලිව්වා දිගටම. third wave uh, hidden connection හරි මේ ඒ තියරික දිගටම ඩෙවලොප් කරනවා. එහෙම බාහිර ලෝකයේ භෞතික වස්තුවක් කියලා එකක් ඇත්තේ නැහැ. බලන මිනිහා අනුව තමයි මේ වස්තු, ඒ ලිංග, ඒ ආකාර, ඒ නිමිති පැනවෙන්නේ. ඒ ලිංග, ඒ නිමිති ආකාර බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා එකම වස්තු අධ්‍යය දෙසරක් බලන්නත් බෑ. දෙන්නෙකුට එකම වස්තු අධ්‍යය බලලා එකම ලිංග ආකාර නිමිති ගන්නත් බෑ. ඒ තරම්ම වෙනස් දෙයක මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ සම්පූර්ණ මනුෂ්‍යයාගේ අවධානය බාහිරවර්ති කිරීම. ඒ නිසා ඒක කාලේ නාස්ති කිරීමක් මේ සරුවචන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට. ගරු ස්වාමීන් වහන්සේ නිමිත්ත අනිමිත්ත වීම ධර්මයේ පැත්තෙන් විග්‍රහ කළොත් කෙලෙස් තරමක් දුරටවත් ප්‍රහීන වීම කියලා කියන්න පුළුවන්ද? මේ මොකද්ද මේ ප්‍රශ්නේ ඇත්තටම මතු වෙලා නැහැ ලස්සනට නිමිත්ත නොදෙනී යන්නේ ඇයි පහදා දෙන්නේ නිමිත්තක් කියන එකක් තියෙනවයි කියන නිත්‍ය සංඥාවේ ඉන්න නිසා තමයි අපි නිමිති ගන්න. බුදුහාමරක දිහා බලන ඉන්න එහෙම ස්ථිර නිමිත්තක් නැහැ. ඒක නිමිත්ත නැතිකම තමයි ශක්ති තමයි ප්‍රകൃතිය. අපි ඒකේ නිමිත්තක් හදාගන්නේ අපිට ස්ථිර භාවයක් ඇති ගන්න. මමයට ස්ථිර භාවයක් ඇති ගන්න. ඒ නිසා මේ ප්‍රශ්නවල තියෙන ආත්ම සංඥාවක නිත්‍ය සංඥාවක ඉඳලා අහන ප්‍රශ්න. ඉතින් මට උත්තර දෙන්න ගියාම මේ සම්පූර්ණ අහු වෙන ප්‍රශ්න නිසා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙත් කිසිම හරයක් නැහැ. නිමිත්ත අනිවිත් වීම ධර්මයේ පැත්තෙන් විග්‍රහ කළොත් කෙලෙස් ධර්මයක් දුරටවත් ප්‍රහීන වීම කියලා කියන බුලෙන් පොතක තිබුණොත් නිමිත්ත අනිමිත්ත වෙනවයි කියලා ඒ පොතේ කෙලෙස් දුරු වෙනවද? එළියලා තියෙන පොතේ තියෙන කෙලෙස් දුරු වෙන්නේ නැහැ. පොතක ලියලා තියෙන නිමිත්ත අනිමිත්ත වෙනවා. ඒක කවුරු කවුරු ගන්න මේ කතා කරන්නේ? ඒක නිසා යුවා නිකම් මේ අර මම හිතන්නේ නිත්‍ය සංඥාවක දැඩිසේ බැහැගෙන මූල ධර්ම පැත්තේ විග්‍රහ කරන්න උත්සාහ කරනවා. නමුත් හොඳට බලන්න මේ ප්‍රශ්න කරුට මම කියන්නේ ආනාපානෙ හොඳට පේන තැන ඉඳලා බලාන යනකොට ඒකේ ආකාර, ඒකේ නිමිති, ඒකේ ලිංග වෙනස් වෙනවද නැද්ද කියන එක. අනේ එදාට තමන්ට භාවනා වෙලෙන්ට උනානිසංස ලැබෙයි. තමයිලාට මේක මේ විස්තර කරගැනීමේ හැකියාව නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කෘත්‍ය සිද්ධ වෙනවා ඒකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශාස ප්‍රසාද රැලි සංහිඳියාව පැයකමාරක් තිස්සේ තබා ගැනීමට සමත් වුණා. නාම රූප දේශ බලා සිටියේදී පැමිණි සියලු සිටිවිලි සහ අරමුණු විඥාණයට බැස ගැනීමට ඉඩ නොතැබීමට උත්සාහ කළා. මේ උත්සාහයක් කෙරුවන විඥානයේ තියෙනවා. ඒ බැස ගන්න මොකක්වත් නැහැ. උත්සාහය කියලා කියන්නේම වැඩේ টොප් එකට යනවා. හැබැයි වේදිකාවේ නැහැ කවුරක්වත්. ඒ නිසා මේ උත්සාහය කියලා කියන්නේ අහුවෙලා. ඉතින් මම මේ වචන අනුව යන්නේ ලියලා තියෙන කැටියට. නමුත් හොඳට මතක තියාගන්න මේ උත්සාහය කියලා කියන්නේ චේතනාවක්, අදිෂ්ඨානයක්, ප්‍රයත්නයක්, මෙහෙවීමක්. ඒ තුළ තණ්හාමාන දිට්ටි තියෙනවා. එතකොට විඥානය තියෙනවා. දිනුවක් පරාදයි, වැරදුනක් පරාදයි. ඒ නිසා උත්සාහයක් නැති තැනට යනකම් ඒක දිහා බලාන ඉඳලා මේ අනුත්සාහයෙන් එහෙම නැත්නම් අසයින්ස්කාරයක ඒක පේනවනම් හරියි. උත්සාහ කෙරුවා කියලා කියන්නේම ආයසරය දැඩිසේ මම මෙයා පිටලා තියෙනවා තණ්හාව පිටලා තියෙනවා මානෙ පිටලා තියෙනවා මට පෙනෙන ඇසෙන දේ දැනෙන දේවල් නොසලකා සිටීමට පුළුවන් වුණත් මම හුස්ම ගන්න මේ යන අවස්ථා දෙකදී හිත වුණා ඔබ වහන්සේ අනුශාසනා පරිදි නාම රූප පැත්තකින් තබා විඥානය තවත් පැත්තකට තබා බැලීමට උත්සාහ ගත්තත් ඒක ආයෙත් උත්සාහ කරගෙන. එය ඊතරම්ම සාර්ථකුනේ නැහැ. ඇති ඒ බව දැනගත්තා නම් ඒ කියන්නේ ෂුවර් ඒත් විඥානයේ වශයෙන් යම් කිසි හිස්තනක් දැනුණා. ඒ කියන්නේ තනකුත් හම්බෙලා තියෙන විඥානයේ තියෙන ඒක. තව ලකුණු දෙකයි තුනයි අඩුව. මේ කියන්නේ ආකාර සටහන් අරමුණු ඔක්කොම තියෙනවනම් කියන්නේ විඥානේ හොඳටම තහවුරු වෙලා. නාම රූප විඥානයේ අතර චිත්තක්ෂණයක් ඊවසීමෙන් බලා සිටීමට ඉදිරියේදී හැකි වෙත හිතෙනවා. මේ අතරතුර කාලයේදී හුස්ම රැලි, තෙරපීම, උඩුතල විවිධාකාරයෙන් චංචල වීම, ශරීරයේ උණුසුම් ගතිය වැඩි වීමත් වශයෙන් ප්‍රකට වුණා. මේ අවස්ථාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කමඨාන් මොනවාදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ හුස්ම රැල්ලේ සංහිඳියාවත් සමග කලියුත්තේ කුමද්ද කියා මා ළඟ මා ලබාගත් ධර්ම නිවර්දයි හිතමි. ඔබ වහන්සේට මේ වටිනා ගුරු උපදේශයට ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි. මන් නොම කරලා තියනවද සොම කරලා තියනවද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා මේ ගුරු උපදේශයක්ද දීලා තියෙන්නේ ගුණ්ඩුවක්ද කියන එක. ඒ නිසා කරුණා කරලා ඒගේ සංහිඳියාවක් ආවනම් කිසිම උත්සාහයක්, චේතනාවක් මොනවාක්වත් නැතිව තියා බලානින්න තියෙන හැකියාව බලන්න. එතකොට ධර්මය ප්‍රකට වෙයි. මමයා ආවොත් මොන හරි කරන්න ගත්තොත් ඒක කෙටියෙන් මම කතා කියනවා නම් ඒ කරන උත්සාහයට කියන්නේ අපි සංස්කරණය කරනවා කියලානේ. සබ්බේ සංඛාරා දුක්ඛනේ. ඉතින් එතෙන්ද කියලා සංස්කරණය කෙරුවොත් ආය දුකක් ඇති කරගන්න. ඒ නිසා විසංඛාරගත කරන්න මේ දේ වෙන දේ දිහා ඇස් නැති කෙනෙක් වගේ බලන්න ඉන්න පුළුවන්. කන් නැති කෙනෙක් වගේ අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයිට වැඩිය කියන්න මං හිතන්නේ ක්‍රමයක් තියෙනවා කියලා. එම්නේ මං සංග්‍රහ දෙකක් දාගෙන බලනවා කියලා බැලුවට හරියන්නේ නැහැ නේ. පේනොනට ප්‍රශ්නයක් නැහැ බලන්නේ. එම්නේ බැලුවට බැලිලා එතනින් නතර කරගන්න පුළුවන් නම් ඒක මං හිතනවා ඒක තේරුම් ගත්ත කෙනාට මේක විනෝදාංශයක් වුණා තේරුම් ගත්තේ නැති කෙනාට බරපතල ප්‍රහෙලිකාවක්. ඉතින් ඒක ඉලෙක්ට්‍රික් තමයි. කොයි වෙලාවක හරි වෙනව නම් වෙනව නැත්තම් නෑ. එතන තියෙන තන්නික රාජ්‍යවාදී ක්‍රමයක්. පුළුවන් කාට පුළුවන් බැරි කාට බෑ. හැබැයි ඒකෙන් කියන්නේ බැරි කාට හැමදාම බෑ කියලා උත්සාහ කරනකොට කරනකොට දවසක තේරෙයි මේ වගේ එම ක්‍රමයකට බැස ගන්න බෑ. මෙහෙවීමකින් කරන්න බෑ. නමුත් ඒ ඒ සිද්ධිය මේ ලියන ලියමනේ හැටියට බොහොම ආසන්නෙන් ඇවිල්ලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් බලන්න තරම් මේ කමඨාන සුද්ධ වෙලා නැහැ බලන්න පැනලා උත්සාහ කරලා ගත්ත නිසා මේ හොඳ නිදර්ශනයක් තියෙනවා ඔකට මට මතක් වෙන්නේ මේ වෙලාවේ. අල්ලන්න කටයුතු කරනකොට වෙන්නේ ඒක අවුල් වෙලා යන එකයි ඒක වෙන සිද්ධ වෙන දේ මේ ඇස් ඇත්තේ යන්දේක් වගේ බලාගෙන ඉඳිලා තමයි විපස්සනාව කියන්නේ. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ ගෙවි ගිය පසු පැන නගින චේතනා උපකල්පන හා අනුසේ ධර්ම වලට කිසිවක් නොකර විවේකයේ සිටීමද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. තවද ණය විපස්සනාව යන වේදී පැන නගින චේතනා ප්‍රකල්පන හා අනුසේ ධර්ම ඉපදීම හා ගෙවි යෑම බලා සිටීමදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ ඉල්ලමි. දර්ශනා පහතබ්බ යන මේ දැකීමද මනෝවිඤ්ඤාණයේ සෑදීමේදී මනෝ අරමුණ හා ධර්මතාවය ස්පර්ශ වීමෙන් බව බණ ඇසීමෙන් දැනගතිමි. මේ කියවන ධර්මතාවය කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. මේ යම් වරදක් සිදු විනම් මහාට සමාව දෙනමින් භක්තිපූර්වයෙන් පාද නමස්කාර කරමි. ඒ මුල් ටිකේදී කියලා තියෙන ටික වචන හැටියට කියනවා නම් මූල ධර්මයක් හැටියට තියෙනවා නම් ආනාපාන සංසිඳීම Tamanda කරලාගේ උප්පරිමේ. එච්චරමයි යෝගාචර කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන යමක් නොකර සිටීම තමයි. නමුත් හිතේ ගැම්මට පුරුද්දට ඇබ්බැහියට රුචි අරුචිකන් නිසා යම් යම් චේතනා පහළ වෙනවා යම් යම් ප්‍රකල්පනා පහළ වෙනවා යම් යම් අනුසේ ධර්ම පහළ වෙනවා ඒකෙන් දැනගන්න පුළුවන් මම මෙයා කියන්නේ කවුද කියලා පිටි මොනවද දෙන්නේ නැතිකොට මිනිහ හදලා පෙන්නනවා ඒක නියමම මමයා ඒකෙන් තමයි දැනගන්න පුළුවන් මගේ තියෙන රුචි අරුචිකන් කවුද කියලා ඒක දිහා බලලා බුදුජානනාංශයේ සුද්ධ වශයෙන්ම ලියලා තියෙනවා මම නෙවෙයි ඒවා මගේ නෙවෙයි. ඒවා මගේ ආත්මේ නෙවෙයි. මොකද මේවායින් වෙන්නේ දුකක් නේ. මේකේ වෙන්නේ දුකක් නිසා ඒවා ඩිස්ක්ලේම් කරන්න කියනවා. එහෙම නැත්නම් ඒකේ අයිතිය බැහැර කරන්න කියනවා. එහෙම බැහැර කරන්න නම් ලෑස්තිලා යන්න ඕනේ. නැත්නම් ඒන චේතනා හිතලා ගන්නවා වගේ නැත්තම් මම මේකට වග වෙන්න ඕනේ මයි ළඟ මෙච්චර කැත චේතනා තියනවාද මයි ළඟ මෙච්චර රාගය තියනවාද මයි ළඟ ද්වේෂය තියනවාද කියලා ඒවා ඇඟේ ගහ ගන්න හිතෙනවා ගෑවෙනවා. අන්නේම ගෑවෙන්නේ නැති වෙන්නේ අනකොටම මෙවහා මේ හිතලා ගත්තේ වා නෙවෙයි. මේවා නිසා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්න පුරුදු වුණොත් නැත්නම් වෙලාවදී ඒ ඒ කමඨාන සුද්ධ වුණොත් ඒ කෙනාට තේරෙයි මේ අහක යන දේවල් දාගෙන අපි දවසක් පුරා කොච්චර චිත්ත පීඩා ගන්නවද කියලා. Tamanට අදාළ නොකර නොබැරි වැඩ කටයුතු මෙච්චර රාශියක් තියෙදී. ආ කියන්නේ ගොඩාක් දේවල් අරගෙන අනුන්ගේ නඩු විසඳ විසඳ මේ වටිනා කාලය. ඒ වගේ මේ වටිනා දැනුම මේ අයාලේ නාස්ති කරනවා කියන එක නිකන් අපිට කියන්න පුළුවන් මේ දැන් මේ රටවල් වල මේ සුපර් මාකට් වල බඩු තියන මිනිස්සු ගොඩාක් මිලදී අරගෙන පාරිභෝගිකත්වයකට වැටෙනවානේ. ඇටලිවල විනාශ කරනවානේ. ඒකේ ස්පිරිචුවල් නැත්නම් ආධ්‍යාත්මික පාරිභෝගිකත්වයක් තමයි මේ Tamange වැඩේ මෙච්චර සීරියස් වැදගත්ව තියෙද්දි මේ අනුන්ගේ දේවල් හෙට වෙන්න තියෙන දේවල් ඊයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරන එක මම කියනවා පාරිභෝගිකත්වයේ තියෙන මේ මේ ආධ්‍යාත්මික වශයෙන් පාරිභෝගිකත්වයකට වැටලා අධි පාරිභෝගිකත්වයට ගිහිල්ලා මේ ධර්මයේ පටලවාගෙන අර වර්තමාන මොහොත කෙලස ගන්නවා. ඒක තමයි විනෝදාංශේ. ඉතින් විනෝදාන්තයට ලැබෙන අනිවාර්ය ඵලය තමයි ටෙන්ෂන් එක. එහෙම නැත්නම් අසහනය. කවදාවත් මම දැන් මෙතන ඉන්නකොට මොනම හේතුවක් නිසාවත් අසහනයක් එන්න බෑ. ඒක ඉතින් හොඳටම සාතිකයක්. ඒ නිසා මේ වගේ දේවදි පේන්නේ තමයි යන්න පුළුවන් ප්‍රමාණය තියෙද්දී චින්තාමේ වශයෙන් හෝ වර්තමාන චිත්තක්ෂණේ පන්නගෙන මේවා දාගත්තට පස්සේ තමන්ගේ විශේෂේෂ්ත්‍රය නෙවෙයිනේ. ඉතින් එතකොට උඟක් හරි වෙහෙස කරගතියක් තියෙන නිසා විශේෂේෂ්ත්‍රය තුළ තමන් තමන් දන්න දේ හරහා ඇති වෙන්න ආනිසංස ලබන්න පුළුවන්. ඒ නිසා ඉතින් ගියාට පස්සේ පුළුවන් තරම් අඬු අකුලගෙන ඉබ්බා නිකන් කට්ට ඇතුලට ගියා වගේ මේ වෙන දේ දිහා බලාගෙන උපේක්ෂාවෙන් අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි ඉන්න පුළුවන් ඉඩ හොයනවා නම් මම යට තනක් එන්නේ. මාන්නයට තනක් එන්නේ, තණ්හාවට තනක් එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට හිඳ ගැනීමට පෙර ශාලාව තුළ හෝ සීමිත දුරක සක්මන් කරද්දී වම දකුණ වශයෙන් හිත පාදෙහි පතුලෙහි පැවැත්වීමෙන් ඒ හිඳ ගන්න ඒ හිඳගෙන කරන භාවනාවට මහත් රුකුලක් බව වැටෙනවා. නමුත් උදේ හා දවල් ආහාරයෙන් පසුව පාර දිගේ ඇවිදීමේදී ඉනෙන් පහළ මුළු ප්‍රදේශයේම හෝ සමහර විටක මුළු ශරීරයේම දැනීම වලට අවධානය යොමු කිරීමෙන් සත්‍ය පාත්තන යාමට පහසුවක් දැනේ. අරමුණෙහි ඕලාරික ගතිය බාහිර distractions වලින් හිත බේරා ගැනීමට උදව් කරයි. මේ ක්‍රමයේ භාවිතය සුදුසුයි කරුණාවෙන් පහදා දෙන්නේ. ඉතින් මේ දෙක එකිනෙක සම්බන්ධ කරන්න ඕනේ. තමන් එළියේ සක්පම් කරනකොට ගොඩක් රූප, ශබ්ද, ගන්ධ, රස ගොඩක් තියෙනවා. භාවනා අනික් සක්මන් කරන අය තියෙන නිසා අවධානය පිට යන්න ඉඩ වැඩිනේ. එතකොට හරියටම පතුලේ පවත් ගන්න බෑ. ඒ අරමුණ සූක්ෂම වැඩි නිසා ඒලට Tamande මුළු ශරීරේම හරි පවත්තලා හිත ඇතුළට හරව ගන්නවා. ඇතුළට හරවගත්තට පස්සේ ක්‍රමයෙන් උඩුකය අත් දෙක බැඳගෙන උඩුකයේ ක්‍රියාකාරකම් අතර කරලා යටිකයේ චේතනාපූර්වක කරන පයේ දෙපයේ වෙනස්කම් වලට බැසගත්තොත් අර මුළු ශරීරයේම තිබුණ අවධානය යටට ගන්න පුළුවන්. ඒක සාර්ථක වුණොත් පමණක් තමන්න දැනගන්න පුළුවන් මෙහෙවන পায় විහිදුවන পায় පමණක් බලලා අනික් পায় අමතක කරන්න පුළුවන්. ඊට පස්සේ විහිදුවන වයයට ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ ඒකේ පතුල වදින දැන ගන්න පුළුවන්. ඒ නිසා ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර අවස්ථාව මේ සතිය වැඩෙන ක්‍රමයට යොදව ගන්නවා මිස මේ ලියදී ඉන්නකොට පයව බලන්න බෑ කියලා එකක් නැහැ. ක්‍රමයට ගියොත් කරන්න පුළුවන්. ඒ නිසා ඒක කර භාවනා කරනකොට කරනකොට Tamanට පටන් ගන්නකොට ලොකු අරමුණකින් පටන් ගන්නතර එnde end end එකතු කරන එක තමයි ඒකාග්‍ර කරනවා කියන්නේ. පටන් ගන්නකොට ලොකු අරමුණක් දෙනවා මගේ දෙහිත කීකරු නැති නිසා. නමුත් කීකරු වේගන එනකොට එනකොට ඒක යොමු කර ගන්න පුළුවන් නම් එහෙනම් දක්ෂයි. ගරු ස්වාමීන් වහන්සේ අචාන් බ්‍රාම් කියපු විදිහට දැන් කාලේ රහතන් වහන්සේලා ප්‍රශ්න අහන්න කෙනෙක් නැති නිසා ප්‍රශ්න අහන්නේ නැතුව ඇති කියලා හිතෙනවා. බුදුරජාණන්සේගේ කාලේ සරියුත් තෙරුන්ට අනිකුත් රහතන් වහන්සේලාට ඔවුන්ගේ ප්‍රශ්න අහන්න බුදුරජාණන්සේ සහ සරියුත් වහන්සේ වැනි උතුම් සංඝයා සිට නිසා ඔවුන් ප්‍රශ්න ඇති නේද? අපි මෛත්‍රී බුදුහමසුනකන් ඉඳලා බලමු මේක. දැන් අපිට තියෙන වෙලාවේදී අපිට වෙන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ නිදර්ශනයකට දීපු කාරණාවක් ඒ පටලවා ගත්තට පස්සේ ඉතින් කරන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ තණ්හා මාන දිට්ඨි නිසා චේතනා පහළ වෙන බව දේශනාවේ සඳහන් කෙරින. ඇත්තටම තණ්හා මාන දිට්ඨි නිසා චේතනා විතරක් නෙවෙයි චේතනා කියන්නේ සංස්කාරණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පහළ වෙන්නේ තණ්හා මාන දිට්ඨියෙන් කරා තමයි විශේෂයෙන්ම උපාදාන වෙන්නේ. ඒ අනුව සබ්‍රහ්මචාරින් වහන්සේලා චේතනා වලින් තොරව කටයුතු කරන බවද එම කළ කටයුතු පිළිබඳව මතයක ඉක්මනින් ව්‍යකයන බවද එම නිසා උන්වහන්සේලා ඍජු සා දැඩි තීරණත් <clears throat> ක්‍රියාත්මක ක්‍රියාකාරකමුත් කිරීමේ කියව සාමාන්‍ය ජනතාවට වඩා අතිමහත් වාසිතමේ මෙම ක්‍රියාකාරකම් කරුණාසහගත ඒවා උවද ඒවා පිළිබඳව ආවර්ජනාත්මක විග්‍රහයක් අන්‍යන්ට ඉදිරිපත් නොවන නිසා නදුනොත්කම මත හෝ විනයම් හේතුකට සාමාන්‍ය පුද්ගලයාට සිත්තමනාපකම් ඇති කරගත හැකි අවස්ථා ඇති වේ. එවිට එම පුද්ගලයා මහත් වූ පාපයක් ඇති කරගනී. මේ වැටහිම නිවැරදියි පහදා එවන් අවස්ථාව අවනෝ කර ගැනීමට අපවැනි ජනයාට පැවතිය හැකි පිළිවෙත කවරදයි පහදා දෙනමින් ඉල්ලමි. මේක උපකල්පනයක් මත යන ගමනක බෑ උපකල්පනේ වැරදි බව පේන්න තියෙනවා. මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියන වචනේ තේරුම් අරගන්න එකට භවනා කරනවායි. ඒකෙන් වෙන විශේෂ වචනයක් නැහැ. මේ රහතන් වහන්සේලා කියලා කියවන වෙන කතාවක්. සම්බ්‍රක්‍මචාරිගේ එකට Brahmacharya රකින්නයි. චේතනාවලින් තොරව කටයුතු කරන බවද එම කටයුතු පිළිබඳව මතක ඉක්මනින් විය හැකෙන බවද එම නිසා උන්වහන්සේලාට ඍජු සහ දැඩි තීරණ තීරණා තීරණත් ක්‍රියාකාරකමුත් කිරීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට වඩා අතිමහත් බවද සිතමි. ඇත්තටම භාවනා කරන කෙනෙක් හෝ සීක පුද්ගලයෙක් හෝ රහතන් වහන්සේ නමක් චේතනාපූර්වක කරන වැඩ සහ අචේතනිකව කරන වැඩ වෙන් කරලා හඳුරගන්න එකයි කරන්නේ. කාට කවදාකවත් මේ ලෝකේ චේතනාව වලින් තොරව ඉන්න බෑ. ඒක කියලා තියෙනවා ඥාන විභාගීය තියදී නසා ගැනීමක් කියලා. චේතනාව නතර වෙච්ච ගමන් එයාට කිසිම ප්‍රඥාවක් හිටින්න බෑ. අපි කරන්න හදන්නේ අත්නෝමතිකව අමනව අනවශ්‍ය දේවල් වලට කරන චේතනාව පුළුවන් තරම් සංවර කරගෙන මේක චේතනාවකින් කරා මේක චේතනාන් කරේ නෑ කියලා දැනගන්න ගන්න එක විතරයි රහත් වෙනකොට ඒක තමයි ස්ථිර වෙන්නේ. ඒක නිසා මේ රහතන් වහන්සේ නමකට චේතනා පහළ වෙන්නේ නැතය. චේතනාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා දෙයක් නැහැ. නමුත් කරන හැටි හොඳට දන්නවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා සතියෙන් ඉන්න සතියෙන් ඉඳලා සම්පජඤ්ඤ අවස්ථාවට සතිය මාරු වෙනකොට යම් ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙන අවස්ථාවේදී ඒ සම්පජඤ්ඤ හතරක් ගැන කතා කරලා තිනවා. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කිය. මේ ඉරියව්වේ මම මේ ඉරියව්වට මාරු කරන්නේ ඇතුළතින් ආපු මෙහෙවීමක්ද පිටතින් ආපු මෙහෙවීමක්ද මොකටද කියලා. ඉරියාපතේ කියනවා තව ඉරියව්වකට මාරු වෙන හැම වෙලාවකම පුළුවන් පොඩ්ඩක් කරන්න බලන්න. මේ ඉඳගෙන ඉන්නකොට කකුල ඈත් කරන්න හිතෙනවා නැගිටලා යන්න හිතෙනවා. ඒකට කකුල ඈත් කරන්න නැගිටින්න ඉස්සර වෙලා මේක ඇතුළතින් ආපු වේදනාව මෙහෙවීමක්ද නැත්නම් පිටකෙනකින් ආපු එහෙමද? එහෙමනම් ඒක චේතනාත්මකයි. අනේම චේතනාත්මකව මේ කටයුත්ත කරන වෙලාවක ඒ කිරීමෙන් එන අර්ථය සලකන්නේ කියලා කියලා දැන් මං ඉන්නේ භාවනාවක. ඉතින් ඊට පස්සේ මම මේ මොන චේතන හරි නැගිටලා ගියාට පස්සේ මම සතියෙන් ඉන්න ඉරියව්වකද ඉන්නේ. එහෙම නැත්නම් කතා බහට ලක් වෙලා මොනවා හරි ගිහිල්ලා අර සතිය කඩා ගන්නවා. නිසා සාත්‍යක බව සලකන්න කියනවා. සප්පාය බව සලකන්න කියලා කියනවා. දැන් මම මෙතනින් මේ ඉරියව්වේ හිටියොත් මට මේ මේ වශයෙන් සතිපට්ඨානෙ රැකෙනවා. එළියට ගියොත් වෙනස් වුණොත් මම මට සප්පාය නොවෙන මට තරම් නොවන වැඩකට යනවාද කියලා සලකන්නේ කියලා කියනවා. ඊට පස්සේ සාත්‍යක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ මම මගේ ගෝචර ශේෂ්ත්‍රයේ හිටියොත් කාගරේ ඇස්බැල්ම කාර හිටියොත් මම සතිමත් වෙන්න ඉඩ තියෙනවා. තනි වෙලා ගිය ගම හැඳුම් හැඟුම් හොඳ හැරලා අපි අසතිමත් වැඩ ගොඩක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒක මානසිකත්වය රැකගන්න ඕන වෙන්න පුළුවන්. නමුත් ගෝචර භූමියේ හිටියොත් අතර සතර සත්‍ය සම්පජඤ්ඤේ බේරෙන්න පුළුවන්. මොකද ඒ මොනක්වත් බැරුව යන්න වුණොත් කරන්න වුණොත් ඒ කරන දේ නැවතිල්ල කරන්න කියලා කියනවා සම්පජඤ්ඤ මේ අසම්මෝහව මේ කරන දේ පාට කරලා අනේ මට වැරදුනා කියන්නේ නැතුව කරන දේ වගකීමෙන් කරන්න කියලා. මේක පුංචි කරලා පඬිතු ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මොනවා හරි දෙයකට යෝජනාවක් හෝ ආරාධනාවක් හෝ ඇඟෙන් මේක කරපන් කියලා එල්ලීමක් එනවනම් ඒක යුතුය අයුතු බලන්න මේ දේ මම කරන දේ යුතුයද මවන්නේ කොට දෙක හැකි නොහැකි බලන්න තුන රුචි අරුචි බලන්න. දැන් යුතු හැකි රුචි දෙය පමනක් කරන්න 100ක් සාර්ථක වෙනවා. යුතු නැති දේවල් කරන්න ගිහිල්ලා හොම්බකට රිකට් වෙනවා. ඒක කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කිව්වට කවුරු බලපෑම් කරොත් මේක යුතු නැහැ. ඊට පස්සේ නොහැකි දේවල් කරන්න ගත්තොත් කවුරු ඇවිල්ලා මොන જાතියෙන් කිව්වත් අර ඉබ්බා කොක්කු දෙන්නෙක් එකතු වෙලා කරේ කෝටුවේ තියාන ගිය කතාව අහලා තියෙනවද? ඒ කියන්නේ මේ විලේ වතුර නැහැ ඈත විලේ වතුර තියෙනවා කොක්කෝ කිව්වා යන් කියලා. ආ ඉතින් මෙයක් කිව්වා නිකන් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා ලිෆ්ට් එකක් හම්බෙච්චා. පයි කියන්නේ. ඉතින් මගේ තියෙන ලොකොල්ලෝ ටිකක් ඇගෝ අන්න બોලේ බලපියා ඉබ්බෝ පියාඹනවායි කියලා. අරු කටරි අයියකෝ අපට බැරිද කියන කටාරිනකොට මේ මල්ල තරි ගහිලා ගියා. බැරි ඒක කරන්න යනකොට ඒක කටපරිසම් කරගන්න ඕන. ඉතින් අපි හුඟක් වෙලාට මේ අර මේ ඇවිල්ලා අපිට අන්දනවා. අනේ වාගේ කටහඬ කොච්චර ලස්සනට ඇන්ද අනේ සින්දුවක් කියන්න බැරිද කියලා හීල ඉවලා කියනකොට දැනගන්න ඕන කේජු කැල්ලටයි ඔය මෛත්‍රිය තියෙන්නේ කපුටට නෙවෙයි ඒ නිසා අපිට හැකියාව බලන්න ඊට පස්සේ ඊතර ශේෂ්ඨිය උඹට රුචි දේ කරපන් ඒකට අත තියන්න කාටවත් බෑ හැකි යුතු හැකි රුචි දෙයක් කරන්න ගත්තොත් ඒක හුදු විනෝදාංශයක් ඒක මේ ටාස්ක් එකක්වත් බරපතල වැඩක්වත් මොකක්වත් නෙවෙයි ඉතින් ඒ ටිකමත් ඇති අපිට පැය 24ක. අපි මේ මේ යුතු වුණාට හැකි වුණාට අපි අරුචි දෙයක් කරන්න ගත්තත් අතපය කපා ගන්නවා දිව හැපෙනවා নানা ආකාර දේවල් වෙනවා. එවනේ යුතු හැකි රුචි බලන්න ගිහලා අන්තිම කරලා බලන්න වැඩේ කරව ඉවරයි වුණාට කියලා කිසි වෙහෙසක් නැහැ. මොකද බොහොම රුචියෙන් කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔක්කොම වැඩ කරන්න ඉස්සලා අපිට ඔය ෆෝමියුලාස් තම තමයි ඉන්න පුළුවන් වෙයි කියලා. ටිකක් කරන්න පුළුවන් වෙච්ච වෙලාව කරන ටිකක් ඒ වැඩ කරලා බලන්න පැයක දෙක කවුරුත් නැති වෙලාවක තේරේ ජීවිතය කියන්නේ විනෝදාංශයක් කියලා. අපි මේ මේ වචනේ දාමු සංකල්ප කියලා කියන්නේ සම්මා සංකල්ප, විච්ඡා සංකල්ප දන්නවනේ. ද දන්නවද දන්නේ නැද්ද? කියන්න බෑනේ සම්මා සංකල්ප කියන්නේ මොනවද කියලා. ව්‍යාපාද ඒව හොඳ දේවල්. එතකොට ඒ වෙනුවට කාම සංකල්ප, ව්‍යාපාද, විහිංසා සංකල්ප හිතනවා නම් පාපයක් නෙවෙයි. කාම සංකල්පය ගැන උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරගෙන ඉන්න නැත්නම් විහිංසාවක් කාටට ගිනි ගෙඩියක් දෙන්න කල්පනා කරනවා. එහෙම නැත්නම් අව්‍යාපාදයක්. ඒ කල්පනා කරනවා ඒක ඉතින් මම හිතන්නේ එච්චර විස්තර කළ දෙන්න දෙයක් නෙවෙයි. නමුත් අනිත් පැත්තෙන් අපිට පුළුවන් ඒක නැති කරන්න නම් කාම සංකල්ප නැති කරන්න නෙක්ඛම්ම සංකල්පේ දාගන්න ඕනේ. එතකොට විහිංසා සංකල්පේ නැත්නම් කරුණාව, අවිහිංසාව දාගන්න ඕනේ. ව්‍යාපාදේ වුණා අව්‍යාපාදේ දාන්න ඕනේ. එතකොට අපි දන්නවා ඒ දේ අපි කරන්නේ මොකටද? අර තියෙන මිච්ඡා සංකල්ප ප්‍රතිස්ථාපනය කරන්න. එතකොට අපි මේ අර නරක කළු දේ වෙනුවට සුදු දෙයක් දාගෙන කරගෙන යනවා. ඒ දේ කරගෙන යනකොට අරක නැත්තම් මේක නැතුව හිටියොත් මිච්ඡා සංකල්ප දුරුවන් ගේනවා. දැන් සම්මා සංකල්පේ ඉන්නේ. සම්මා සංකල්පේ ඉන්නකොට අපිට සම්මා සංකල්පේ ඇතුව ඉන්නවට වැඩිය හොඳයි නැතුව ඉන්න එක හතුරෙක් නැත්තම්. තේරුණාද? අපි මේ සම්මා සංකල්ප පාවිච්චි කරන වෙන මොකටවත් නෙවෙයි මිච්ඡා සංකල්පයෙන් කරන්නේ. එහෙම නැත්නම් උදේ ඉඳලා හැන්දනකම් කරුණා මෛත්‍රී කර කර හිටියල කවුද පාන් කරන් ගෙනගෙන තියන්නේ අපිට? කවුද කණ්ඩ දෙන්නේ? ඒක කරන්න වෙනවා අනිමු මරපන් කාපන් කියලා හිතනවනම් ඒ වෙනකොට කරුණා මෛත්‍රී කරනවා මිසක් ඒ ඒ ඒ හතුර නැත්තම් මේකේ තියලා තමන්ගේ වැඩක් බලා ගන්න සතියට යන්නේ. එහෙනම් ඒකනේ කියන්නේ. සියලු සංකල්ප අන්තිමට යන්නේ මෙහෙ වෙහසකට, ෆ්‍රික්ෂන් එකට. ඒක අයින් කරන්න ඕනේ සතියෙන්. මේක මම පාවිච්චි කරා මිච්ඡා සංකල්ප දුකන දැන් ඉතින් නෑ. දැන් අපි දැන් ලංකාවේ ආණ්ඩුව ඒ වැඩේ කරේ නෑ. යුද්ධේ නෑ. දැන් හමුදා වුණු කරන්න ඕනේ නෑ. නමුත් හමුදා මෙහි කරනවා, දැන් කරනවා දැන්. ඒ කරන්නේ වෙන පොලිටිකල් සේම් එකට. ඉතින් අර ඒ වගේ තමයි යුද්ධයක් තියෙනවා නම් අපි බජට් එකේ සෑහෙන ගාණක් කරන ආමුදා පොනෝ යුද්ධ නැති වුණාට පස්සේ අපි ඒක ආර්ථිකයේ හිදුවේ නැත්තම් කෘෂි කර්මෙට රට තාම යුද වාතාවරණයක තියෙන්නේ. ඒ වගේ අපි මේ හැම මගුලකම තියෙන ප්‍රායෝගික වටිනාකම සාපේක්ෂතාවයක් තියෙනවා. එහෙමද සම්මා සංකල්ප කියලා නයිසાર્ගික වටිනාකමක් නැහැ. ඒක තියෙන්නේ අර අයින් කරගන්න. ඒක අයින් කරාට පස්සේ ඒකත් අයින් වෙන්න ඕනේ. ඒකත් නැතුව ඉන්නේ කොහොඳයි. තටම තටම ඒක තියාගෙන ඉන්නට වැඩිය. සතිය. අපිට වෙලා තියෙන මේ සංඝා සංකල්ප ටික හම්බුනාට පස්සේ ඒක කරඬුවක තියලා තියාගෙන මේ අපච්චිත්තෙන් දේවකට මමත් වදින්නේ අපේ සම්මා සංකල්පෙට කියලා ඒක තියාගත්තාම ඒකටම කොටු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ස්පර්ශ වේදනා සංඥා සංස්කාර මනසිකාර යන ආකාරයට භාවිතා කළේ මනසිකාරය වෙනුවට සමායට විඥානය භාවිතා කරයි මේ මනසිකාරය විඥාන අතර වෙනසක් ඇද්දයි පැහැදිලි කර දෙමින් කන්නායි ඉල්ලමි ප්‍රශ්නේ වර නැගින්නේ ස්පර්ශ වේදනා සංඥා සංකාර මනසිකාර යන ආකාරයට භාවිතා කළේ කවුරු විසින් කාට කරලත්තක්ද කියලා තේරෙන්නේ මනසිකාරය වෙනුවට සමායට විඥානය භාවිතා කරයි ඒ කිසිම කතරු කාරක ගතියක් මේ වාක්‍ය වල තේරෙන්නේ මේ මානසිකාර්ය විඥානය අතර වෙනසක් ඇද්දයි පැහැදිලි කර දෙන්නේ කරුණා ඉල්ලුවේ මානසිකාර්ය කියලා කියන්නේ විඥානයේ දරුවේ විඥාන කියන්නේ හිත මානසිකාර්ය කියන්නේ චෛතසික ඒක නිසා විඥානයේ ආදී ඉතුරු පංචමක ධර්ම ඔක්කොම මේ වේදනා සංඥා සංකාර පස්ස මානසිකාර කියන ඔක්කොම විඥාණයෙන් ඇති කරන දේවල් ඒ නිසා ඒ අම්මයි දරුවෝයි වාවි වෙනස තේරුම් ගත්තා හරි ඒක නෙවෙයිනේ අහලා තියෙන්නේ මෙතන. විඥානයේ මානසිකාරය වෙනකොට විඥානය භාවිතා කළේ කවුරු විසින් කොතෙන්දි භාවිතා කරාද කියලා මේක නෑ. එනිසා මේ කොටසක් අහුණාට පස්සේ ඒක දිගේ කල්පනා කරගෙන ඉන්නකොට මේ දන්න කොටස අංග සම්පූර්ණයි කියලා හිතාගෙන ඒක දිගේ ප්‍රශ්න කොට නැගෙන නමුත් බලනකොට පදාසයක් හිස්. ඒ නිසා එකම දෙයයි කරන්න දෙන්නේ දසදහස්වර අහන්න ඕන. දසදහස්වර අහන්නේ පොතකුත් කියවන්නේ. එතකොට තමයි අඩුපාඩු සම්පූර්ණ වෙන්නේ. ඒක වෙනමම මේ අධ්‍යයනයක් වෙනම ශික්ෂණයක් එක සැරයක් අහපු දේ තව සැරයක් අහන එක. ලොකු ඉවසීමකින් කරන්න ඕනේ. ඒකට ධර්ම ගෞරවය කියලා විතරයි කියන්න පුළුවන්. ඔබ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල සෑම විටම සංඛාර උපේක්ෂාවත් එහිදී යෝගාවචරයට බුණ තිබුණ සිටින තත්ත්වයක් විස්තර කෙරේ. එමගින් උපේක්ෂාව යෝගාවචරගේ ජීවිතය ඉතාමත් වැදගත් මනසන්තියක් බව පැහැදිලි වේ. යෝගාවචරගේ මාර්ගස්ථ භාවය තීරණය වන්නේ මේ මං සංදීදේ පැහැදිලි කර දෙන්න. ඇත්තටම හැම කෙනෙක් ගාවම සෑහෙන දුරට සංකාරූපෙක්කාව තියෙන ඒක අලුතෙන් ඇති කරන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම නොයෙල් ඉන්නවද මෙතන? නොයෙල්ගේ අම්මා නැති වුණා. ඉතින් මට ගානක් නැහැ නේ. නොයෙල්ට නොයෙල්ටත් ගානක් නැතුව සමාන. ඉතින් කොහරි මූණ අට කරගෙන ඉන්න ඕනේ අම්මනේ නැති උනේ. නොයෙල්ට තියෙන වර දැන් මට කිව්වට මට පිළිබඳ උපේක්ෂාවක් තියෙන්නේ. මම දන්නවා ඉතින් මෙයාට මේක තියෙනක නමුත් අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් තමයි තමයි ඉන්නේ තම ගේ රැකුවට තමන්ගේ ගේ කැඩුවේ නැත්නම් ඒක අපිට එච්චර තතවර ඉද්දන ගතියක් නැහැ. ඉතින් ඒක නිසා අර මේ ආ දැන් මට පුළුවන් හොඳට බණ කියන්න මෙයාගේ අම්මා නැති වෙච්ච වෙලාවේ. නැත්නම් මගේ අම්මා නැති වෙච්ච වෙලාවේ. ඒ බණ වෙනයි. ඒ මගේ අම්මනේ. මේ වගේ අපි දවසේ බැලන්ස් කරන්නේ අනුන්ගේ ප්‍රශ්න නිකම්ම ධනින් ධනියෙන් පල්ලෙහාට දාලා තමයි. ඒක සෑහෙන සංකාරෝපෙක්කා. ඕක නැතුව බැලන්ස් කරන්න බෑ. මේ ආර එන කක්කම ඔක්කොටම එන්න පටන් අරගත්තොත් එහෙම. ඒක වල කෙලියක් නේ. වෙන්නේ නැහැ. අනිකට ඒ මොනේ යා කතා කරන වෙලාවට කියන ඔව් ඔව් අනේ එන එන එන කියලා ඔළුව අට කරගෙන කතා කරන අනිත් පැත්තට ඉච්ච ගමන් එයා වැඩක් කරනවා. ඒ ඔක්කොම සංකාරෝපෙක්කා තමයි. නමුත් වෙලා තියෙන මම මාගේ තණ්හා වෙන දෙකට සංකාරූපේක්ෂාවය දන්න බෑ. තණ්හා මානසිටි තන තියෙන තුන යෙදෙන තැනට අනුන්ගේ දේවල් වලට යොදන්න පුළුවන් Tamande යොදන්න බෑ. අන්න එතනදී අපි මේගොල්ලන්ටත් බලනවා මෙච්චර මට ගිනි ගන්න දෙයක් කියලා තියෙන මේවනසට කිසි ගාණක් නැහැ නේ. ඒ නිසා සංකාරූපේකා නැති තැනක් නැහැ. අපි ඒක යොදන්නේ අසාධාරණ විදියට. අයුක්තියට යොදවගන්නේ. ඒක මගේ තණ්හා තණ්හාමාන දිට්ඨි තියෙන එක ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මට දෙන නිසා මම ඒකට ටිකක් කොරි වුණාට කමන්නේ නැහැ. මෙව්වට කොරි වෙන්න ඕනේ නැහැ. ඒක අනුගේ දේවල්. ඉතින් සබ බුදුහමතුරු මේ නැති දෙයක් පෙන්වන්නේ නැහැ. බුදුසෙන් කියන්නේ මේ මම කියා ගන්න දෙයටත් අනුගේ දෙයටත් දෙකටම මේක ගන්න පුළුවන් නම් අර තියෙන එකම තමයි ඒ ඒ ඒ ක්‍රමසාවිදිමයි පාවිච්චි කරන්නේ. එනිසා ඒක භාවනා කරලා හම්බෙච්ච එකක් බුදුහාමුදුරන්ට මා වෙනික දෙයක් බෞද්ධයන්ට විතරක් බුද්ධියට දින්න වෙච්ච දෙයක් නෙවෙයි. මිනිස්සේ තමන්ගේ සම්බර භාවයේ ජීවිතේ ගෙනියන්නේ බොහෝ දේවල් කෙරෙහි නොසලකා හැරීමෙන්. දැන් ඇහි අන්ධ බින්දුව කියන එක අහලා තියෙනවනේ. ඒ අන්ධ බින්දුවට වැටෙන දේවල් පේන්නේ නැහැ. ඒ උනට ප්‍රශ්නේ නැහැ. දැන් බඳපු කෙනාට නෝන කියන දේ ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ වගේ බර ගානක මේ බ්ලැක් ස්පොට්ස් ඉන්න අපේ ගමනේ. සමහර විෂයන් අල්ලන්නේම නැහැ. කැමැතිම නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් නෑ අපේ ජීවිතේ සම්පූර්ණ පිටලා තියෙන. ඒ නිසා හැම හැම දෙයකම ඒ ඩාර්ක් හෝල් එකක්, බ්ලැක් හෝල් එකක් තියෙනවා. කවදාද මේක දැකපු දවසේ තමයි අපි තේන්නේ අපි දැක්කයි කියලා කිව්වට වැදගත්ම දේ දැකලා නෑ. මේ හැම තැනම මකර කටක් තියෙනවා. රූපේට තියෙනවා ඔය මේ මොකද්ද මේ අන්ද බින්දුව. අල්ලන්න බෑ. අන්ධ විද්‍යුත් අහුවෙන් කියලා කවදාවත් පේන්නේ නැහැ. ඒනට අපිට මේ සම්පූර්ණ චිත්‍රය පේනවා. මොකද අපේ ඩිකෝඩින් කෝඩින් හැදිලා තියෙන්නේ ඒක බයිපාස් කරලා. ඒ වගේම සමහර සද්ද දැන් වවුලට ඇහෙන සද්ද අපිට ඇහෙන්නෙම නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ හැම තැනකම අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා ඒක තේරුම් ගැනීමම ඒ තමන්ගේ අඩුපාඩුව තේරුම් ගැනීමම සරුවඥ කරන සුළුයි. මම මෙතෙක් ගල් ගත්ත හැම තීන්දුවක්ම භාගෙට ලැබිච්ච සාධක මතනේ aran තියෙන්නේ. ඒක පාක්ෂිකව. අඩු ගානේ මං දන්නවනම් මං අසාධාරණයි කියලා. මගේ තීන්දුවට මං ගහපා දෙන්න යන්නේ නැහැ නේ. මම කියනවා මට හම්බෙච්ච සාධක හැටියට මෙච්චරයි මට කියන්න පුළුවන් කියලා බොහොම සාධාරණයි. අපි එහෙම නෙවෙයිනේ. මම දැකලා කතා කරනවා. මම අතගාලා කතා කරනවා. මටත් වෙන දු ගන්නන්න කියලා. ගහපා දෙන්න යන්නේ අර අර බ්ලැක් හෝල් එක දකින්න දිකමයි. බුදුරජාණන් වහන්සේක දැක්කට පස්සේ උන්වහන්සේක දැකීමෙන්ම ප්‍රහාණයක් කරා. සවාසන සකලක් ලෙසේ වුණාට සියලු මනුස්සයන් කෙරේ අනුකම්පා කරා. මේ හැම කෙනෙක්ම හිල්ලෙච්ච පෙරහනකින් පෙරන්නේ. ඉතින් සා පෙරිලා ඉන්න දේ පිරිසුදු නැහැ. ඔක පොඩි හිලක් තියෙනවා. එයා හිතන්නේ මම දැන් පෙරලා පාවිච්චි කරේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ පෙරහනේ හැම එකටම හිලක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒක දැක්කට පස්සේ ඔක්කොම අසරණයි ඔක්කොම අනාතයි අය කවුරක්වත් අරක මේක තියෙන එක නා සරණයි සසරණයි කියලා කියන්න බෑ. ඒ නිසා සංඛාරූපේක්ඛාව කියන එක මේ අපේ ජීවිතේ නිතරම පාවිච්චි වෙනවා. නමුත් අපි ඒක ඒක වෙනම විශේෂ මාතෘකාවක් කරන එක උත්සාහ කරලා බැලුවොත් බොහෝ දේවල් වලට අපි උදාසීනයි. අපිට අවශ්‍ය වුණ එක දකපු ගමන් අපි කුලප් වෙලා, දක්කුමුක් වෙලා ඒකට සම්පූර්ණ ශක්තිය යොදලා කරනවා. ඒ යොදන තරමට ඊටු සියල්ල විශ්ේ අපි උපේක්ෂාවයි. ඒක අඥාන උපේක්ෂාව කියලා කියන්නේ. ඒකට කියන්නේ අඥානුපේක්ෂාව සංකාරුපේක්ෂාව කියලා කියන්නේ දැකලා. ඒ තණ්හාමාන දිටි සහිත දෙයි නැති දෙයි සියල්ලකෙම තියෙන ශූන්‍ය භාවය දැකලා නොදක නිකන් ඉන්නව නෙවෙයි. ඒකට කියන්නේ අඥානුපේක්ෂා මේක මේ ඥානවන්ත උපේක්ෂාවක්. ඒකම හොඳ මේක තමයි උපේක්ෂා ධාතිය අතර 10ක් කතා කරලා තියෙනවා අපේ ශාසනයේ. ඒකේ හොඳම බරපතල මේක තමයි සංකාරුපේක්ෂා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි විඥානයේ ආත්ම සංකල්පයට හසු නොවන ප්‍රත්‍ය ධර්මයක් ලෙස ආද දේශනාවේදී වදාලා. ඉන්පසු රහත් සිතේ විඥානය තුල නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලබන බැවින් එම විඥානයේ අනිදර්ශන බවද පැහැදිලි කරා. මේ රහත් සිත පින්වන් පෑ පසු අදුම තරමේ අනිදර්ශන විඥානය බව ඉතිරි නොවිය යුතු නොවේද නිවනටපත් වූද පරිණිවනින්ද පසු. ශේෂක්වත් ඉතිරි නොකොට විඥානයේ පහවන්නේද නැත්නම් බැටරි ඉවත් කළ මෝටර රථයෙන් විඥානයේ ක්‍රියාවහිත හිත වේද කර්ණයෙන් පහදා දෙන්න. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ සාරිපුත්‍ර ස්වාමීන් කෙනෙක් අහ ප්‍රශ්නයක් තියෙනවා. මේ පින්නම් පැයට පස්සේ මේක මොකක් හරි ලේසියක් මාත්‍රාවක් ආඩ් තුවාලයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආඩේ ඉතුරු වෙනවා වගේ කැලලක්වත් ඉතුරු වෙනවද කියලා. පහමහා පරිණිරවාණයෙන් පස්සේ මේ සෞපදිශේෂ නෙවෙයි නිර්පදිශේෂ. ඉතින් ඒකට සාරිපුත්‍ර සාංශේ ලස්සන නිදර්ශනයක් දෙනවා. රජ කෙනෙක් ඒ රටේ ඉන්න වැසියෙකුට ඉතාමත්ම සාධාරණ සිද්ධ කරනවා. රජුරතරට යොමු කරලා කරනවා නෙමෙයි රජුරන්ගේ දුර්තාන්තකමට යාට අසාධාරණයක්. ඊට පස්සේ මේ මනස හිතනවා මම කවදා රජුරෝ මරණයි කියලා. හැබැයි යාට කොහොමඩක්වත් රජුරෝ ගාට යන්නත් බෑ මොකක් කරන්න බෑ. ඉතින් මේ මනුස්සයා කරන්න ගිහිල්ලා ඇත්ගාලේ රජුරන්ගේ ඇත්ගාලේ ප්‍රධාන හස්තාරෝහකයා ළඟට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියනවා අනේ මහත්මයා මට කන්න බොන්න මොනවත් නැහැ මට මොනවා හරි වරුවකටවත් රස්සාවක් දෙන්න. ඉතින් මේ මනුස්සයා ගෙදර වැඩක් දෙනවා. ගෙදර තිනවා තනකොළ ටික සුද්ධ කරපන් කියලා. අර මනුස්සයා හම්බෙන ගාන වගේ තුන් ගුණයක් වැඩ කරනවා. උද්දට වැඩ කරනවා. වැඩ කරලා පස්සේ අර මනුස්සයා කියනවා යකෝ මූණ දෙන වරුවේ පාඩු පාඩු නැහැ නේ. ඊට පස්සේ කියනවා උඹට වැප්පු පුළුමලාට වරේ මං දෙන්න. ඉතින් මේ මනස පහුවෙන්න ගිහිල්ලා දවසේ වැඩක් කියලා ගන්නවා. එදාට මුකුත් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් හොඳටම කරලා ප්‍රසාදේ දිනා ගන්නවා. ඊට පස්සේ කියන හැමදාම වරෙන් කියන. ඊට පස්සේ ගෙදර හතරෝකයට කලින් නැගිටිනවා. ඔක්කොම වැටි කරලා දෙනවා. අන්දේ වෙනකන් අරසා කරලා ඉඳලා බුදිය ගන්නවා. ඉතින් මේ මනුස්සයා දෙනවා මේ යා මනුස්සයා පිනට හම්බ වෙච්ච කෙනෙක් සියල්ල සම්පූර්ණයි කියලා නිතරම රජුරවන්න කියලා කියනවා මට හොඳ මිනිස්සේ කාමනා දේවයන් වහන්ස ආයේ නෑ ඕන වැඩක් දුන්නොත් හොඳට කරනවා කිය. ඊට පස්සේ ඉතින් රජුර ඉතින් ගණන් ගන්නෑ. ඊට පස්සේ කියනවා අද ඇත් ගාලේ මගේ ගෝලයා නැහැ. මං අර මං ගෙදර ඉන්න ගෝලයා ගෙනලා වැඩ කරගන්න. ඒ රජුරගෙන් ප්‍රශ්නයක් නෑ කියලා. ගිනාට පස්සේ මොකුත් නෑ ඇත් ගාල ඔක්කොම සුද්ධ කරලා කවදාකවත් කරපු නැති බිස්නස් එක හොඳට කරනවා. කිරුවට පස්සේ කියනවා රජුරවන්න ගිහිල්ලා මෙහෙමයි අර මිනිස්යාට දුන්න টොප් එකට වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ මිනිහ ඇත් ගාලේ ස්ථිර සේවකවපත් වෙනවා. පස්සේ මාලිකාවේ ටෙම්පරයක් හම්බ වෙනවා. මාලිගාව වැඩ වරුවේ වැඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔය පාරක් අතු ගන්න මෝ ලස්සනට දිමසේ ටෙම්පරිය ඔන්න ෆුල් ඩේ ජොබ් එකට හම්බ වෙනවා. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මාලිගාවේ ඇතුලේ වැඩක් ගන්නවා. අන්තිමට රජුරංග උපස්ථායක වෙනවා. උපස්ථායක වෙලා රජුරු මේ නිජේ මේ මොකද්ද කියන්නේ සයනාගාරේ නිදාගෙන ඉඳිද්දි පියෙන් දමලා අනිනවා. ඉවරයි. ඒකවල හරිපුත්තු සාන්ති අහනවා මේ මිනිස්සයා මිනිමරුව වුණේ <clears throat> පීයෙන් අනපොදවසේද නැත්නම් මුලින් ඉඳලා මිනිමරුවද කියලා. ඔය ඉදා ඉඳලා මිනිමරුව තමයි. ඒ නිසා විඥානයක් කියන දෙයක් ඉදා ඉඳලම තිබිලා නැහැ. ওই විඥානයක් තියෙනවයි කියලා හිතාගෙන සංඥාව පිළිබඳ පැහැදිලි කඩා දැමීමක් රහත් වෙනකොට වෙනවා. ඉතින් පරිණිරෝණයෙන් පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ නේ. විඥානයක් කියන එකක් තියෙනවයි තියෙනවයි කිව්වොත් නේ ඔය ලේස ඉතුරු වෙන්න තියෙන්නේ. බුදුදහම කියන්නේ මෙහෙම එකක් නැහැ. ඉතින් දැන් අහන මරණයට පස්සෙත් වලිගයක් ඉතුරු වෙනවද කියලා. විඥානය ගියාට පස්සේ තව නැට්ටක් ගඳක් ඒ නිසා මේ ප්‍රශ්න වල තියෙන්නේම ආත්ම සංඥා. විඥානය කියන එක ඝන බහලව තියෙනවා. ඒකෙන් ටිකක් සෝවාන් වෙනකොට කැඩෙනවා. තව ටිකක් කැඩලා රහත් වුණාට පස්සේ වලිගේ ඉතුරු නම් පිරුණම් පානරට නැත්තටම නැති වෙනවද නැත්තම් වලිගේ තාම තියනවද කියලා අහනවා. අනිත්‍යයි. ඒ කියන්නේ ඒකේ නිට්ටය පැවැත්මක් නැහැ. ඒ මේක අපුඩියක් ගහනකොට මේ අතින් කොච්චර හයියෙන් ගහුවත් වදින්නේ නැහැ නේ. තව එකක් වැදුනොත් තමයි අපුඩියක් බවට පත් වෙන නිසා කාල් මාක්ස් තුමා කිව්වා thesis antithesis and synthesis. බුදුචානන්ද කිව්වා ద్వාර ආරම්භන තදුපපන්න. සයිසෙක් නිව්ටන් කිව්වා ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් කරනොත් එයා සමාන දෙයක් වදිනොත් ප්‍රතික්‍රියාව වෙන ඕක මුළු තැන හැමතැනම ඕක තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙක තියෙනකොට විඥානයත් කියලා හේතු වෙච්ච ගමන් එතන ස්පර්ශයක් හැදෙනවා. ඒ දෙක නැත්තම් විඥාණයට දෙන්න යන්නත් බෑ විඥානෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ අතර එතනින්දන ප්‍රත්‍යুৎපන්න වෙලා පුහුට්ටුවක් තියෙන කියන එකයි පෙන්වන්න ගන්න. නමුත් අපිට තියෙන්නේ විඥානය කියලා එකක් වෙනම කඩේ දාපුවේ ගන්න තියනවා කියන එක නෙමෙයි හිතාගෙන ඉන්නේ. සුපර් මාකට් එකට ගිහලා ගන්න පුළුවන්. මේම විඥානය කියලා මේ චිත්තක්ෂණයෙන් පරිබාහිරව මොකද්දෝ තියනවා කියලා කියපු ගමන් ඉති විඥානේ මොන පාටද? තාත්තක විඥානේ කොහොමද? ඉතින් හොයන්න පටන් ගන්නවා. ඒ කොහොම හරි ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙකක් කරා පෙළඟක් පැන නගිනවා නම් මේ එකක්වත් නැත්තම් ওই හද්දි වෙන්නේ නැහනේ. ඒ විදුලිය පැන නගින්නේ මේ දෙක කිට්ටු කරලා ඒ අවශ්‍ය ටෙන්ෂන් එක දුන්නොත් තමයි. ඉතින් ඒ වගේ විඥානය පහළ වෙන්නේ නාම රූප දෙක එකතු වෙච්ච වෙලාවක විතරයි. ඒකත් අරතරම්ම සැලෙන සුළු, බින්දෙන සුළු හොඳ වචන සෙට් එකක් එකට සරුවචන්සේ පාවිච්චි කරනවා මේ චලංචේව වයංච චලනයේ වෙන වැය වෙන සුළු මේ නාම රූප දෙකක් නිසා හටගත්ත විඥානය කෙසේනම් මහණෙනි ස්ථිර වේද දිගට පවතීද? ඒක එතන එතන එතන එතන පහළ වෙන එකක් මම මේක කීසතාවක් කියලා තුන අපි ඉන්න කාලේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ තිබුණා එක්සිබිෂන් එකක් ඒ එක්සිබිෂන් එකේ පෙන්නනවා මේ වගේ තැටියක් මේ වගේ තැටියක් තප්පරයකට විනාඩියකට 3600ක් වේගයෙන් කරකිනවා ඉස්සෙල්ලා පෙන්නනවා මේක නතර කරලා මේකේ රූකඩයක් ඇඳලා තිනවා චෝක් වලින් වැඩ කරන්නේ නැති වෙලාවේ රූකඩේ පේනවා ඒ කියන්නේ පොඩි මිනිස් සටහනක් ඇඳලා තිනවා. ඊට පස්සේ 3600ක වේගෙන් කරකවුවට පස්සේ මොකක්වත් පේන්නේ නැහැ. ඊට පස්සේ ෆ්ලෑෂ් ලයිට් එකක් අල්ලනවා. ඒක තප්පරයකට 3600ක වේගෙන් ෆ්ලෑෂ් වෙනවා. ඒක ඒක කැඩි කැඩි යන්නේ හරියට 3600 එනකොට මේක හරියට රූපේ හිටගෙන ඉන්නවා පේනවා. 3600 අඩු කරනකොට මේක මේ පැත්තට කරකිනවා රූපේ. 3600ට වැඩි වෙනකොට රූපේ මේ පැත්තට කරකිනවා. එතකොට අර 3600ක වේගයට යනකොට රූපේ මෙහෙම නිකන් හිර මෙහෙම තියනා වගේ පේනවා. ඉතින් ඒ වගේ අර කැවිල වදිනකොට මේ දෙක අතර වෙනකොට නිකන් පැවැත්මක් පේනවා. හැබැයි දෙකම හරියට සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. C90 බයිසිකල් එකේ ක්ලච් එක තියෙන ඔයිල් ක්ලච් එක. මෙහෙම අල්ලන්නේ නැහැ ඒක. මැද තියෙන ඔයිල් එක කැරකෙන්න ගත්තාම ඇල්ලුවා වගේ. හදිසියක් උනොත් ස්ලිප් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ මේ නාම රූප දෙකයි විඥාන එක ගාන්න දුවනකොට මේක හරියට යුනිවර්සල් ජොයින්ට් එක ඇල්ලුවා වගේ ස්ථිර වෙලා පේන. නමුත් ඒක තප්පරයකට 3600ක වේගෙන් කැරකෙද්දී ඇති වෙන මොමන්ටම් එකක්. දැන් කාර් එකේ ගවර්නර්ක වැඩ කරන්නේ ඒක වැඩ කරනකොට යම් ප්‍රමාණයක් පෙට්‍රල් දෙනවා. වාහනේ ඉස්සරහට ගිහලා කන්දකට ගිහිල්ලා ස්පීඩ් එක අඩු වෙනකොට එයා ටිකක් ඇවිල්ලා වැඩිපුර පෙට්‍රල් දෙනවා. ඒ වගේ මොමන්ටම් එකේ යන සෙල්ලමක් තියෙනවා. අපිට පේන දිනේ මේක මේ ඒකම තමයි හෙලෝග්‍රැෆික් මේ චිත්‍රවල පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ හෙලෝග්‍රැෆි චිත්‍රයේ මේ අවකාශයේ දුමක වගේ තියෙනවා ත්‍රිමාන රූපේ පේනවා. හැබැයි ඒක ආලෝකයෙන් හැදිලා තියෙන්නේ අත ගන්න පුළුවන් අතින් යන්න පුළුවන්. ඒ වගේ එකක් තියෙනවා. නමුත් අපිට පේන්නේ ඒක ලස්සනට හැඩතල සහිතව තියෙන එකක් වගේ. ඒකට මොමන්ටම් එකේ එකක්. ඉතින් ඒක මම දන්නේ නැහැ ඔය මේ කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වලින් හරි ඒක ඒක ඇත්තට මේ ගැන අපි මෙහෙම ප්‍රකාශ කරයි කියලා අපිට කිසි ගුණයක් වැඩි වෙන්නේත් නැහැ අඩු වෙන්නේත් නැහැ අපිට ඕන තරම් කතා කරගෙන ඉන්න පුළුවන් ඒකෙන් ඒ ඔය කතා කරන දැනුමෙන් අපිට ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ ඒ නිසා හොඳට බලන්න එකම අරමුණ දිහා බලා ඉන්නකොට ඒ අරමුණේ ප්‍රකට තැන ඉඳලා අප්‍රකට තැන දක්වා යනකොට මේ විඥාණය නැති වෙනවද විඥාණය පිළිඹු කරන ස්වරූපේ නැති වෙනවද විඥාණය ප්‍රතිෂ්ඨාව නැති වෙනවද මේක අත්දකින්න පුළුවන් එකක්. ඒ අත්දැකීම මේ මේ වගේ දෙයක් නෙවෙයි මේ මනුස්සයාගේ වෙනසක් ඇති කරන සුළුයි. එහෙම දෙයක් නැතුව ඒක ලබනාත්ම වේ දැන් පුරුදු කරපන් කිව්වනම් අපි කරන්නේ බොරුවක්. ඒක නිසා අපි මේකෙන් කරන්න දන්නේ ඒක සාධාරණීකරණය කරන්නට ඔප්පු කරලා පෙන්නන්නට මූලධර්ම එකතු කරන ආවට ශ්‍රද්ධාවෙන් භාවනා කළා මේ චේතෝ විමුක්තිය ලැබෙන කරන්නේ මේක වැඩක් නැහැ. එයාට ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැහැ. ඒ උනට වැඩි වෙනවා. නමුත් ප්‍රඥා විමුක්තියට අනේ කරන්න මේක ඇහෙනකොට තේනවා බුදුරජාණන් වහන්සේ එදා මේක කොහොම මුණ ක්‍රමෙන් හොයාගත්තද කියලා ලොකු මේ අර චේතෝ විමුක්තිය ලැබෙන එකට ස්වභාව සද්ධාව තියෙනවා. මෙයාට සද්ධාව වෙන්නේ මේකේ තියෙන අර මේ යාන්ත්‍රණය දැනගන්නකොට. ඒක අර ගානට එනවා. ඒ සද්ධාව මේ ගානට එනවා. මෙතන තියෙන්නේ ඇත්තටම ওই චුම්බක ශේෂ්ඨයක් ඇති කරනකොට වගේ ඒකේ තියෙන මේ ත්වරණය හරහා ජවය හරහා වෙන සෙල්ලමක් මේකේ තියෙන නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මහණෙනි මේ හිත කොච්චර යොහුසුලුද කියනවනම් මට උපමාවක් අදින්න බෑ කියලා. ඒකදී සාමාන්‍යයෙන් අටුවාවේ අදහසක් ගත්තොත් අටුවාව පෙන්නන්නේ රෑක ගිනි පෙලෙල්ලක් අරකෝ චක්‍රයක් නෙපෙන්නේ. දවල් කරකුවට නැහනේ. ඒකෝට මේ චක්‍රය කියන ලිංගේ නිමිත්ත අරමුණ හිතින් හදාගත්තේ ගන්නේ. ඒක තියෙන එක තැනකනේ තියෙන අර වේගයේ කරකවෙන්න නිසා චක්‍රයක් වගේ පේනවා. ඉතින් අපිට දැන් කියනවා මේක චක්‍රයක් කියලා. ඉතින් ඊට පස්සේ දවල් බලනකොට කරකවනොට නැහැ. ඉතින් එතකොට ওই දෙක අතර තියෙන විලෝපණය තමයි අපිට තේරුම් ගන්න බැරි. නැන්ට ඒ ඒකත් අරගෙන ඥානන්ද සංස කියනවා එහෙම විඥානයේ මේ වදන තියෙන කරකැමිනෙක් උත් නෙමෙයි එතන එතන අර තප්පරයකට 36000ක් වේගෙන් කරකිනා වගේ ෆ්ලෑෂ් වෙනවා වගේ ඊටත් වැඩිය ක්ෂණ භංගුරෝ ඇතිවෙමින් නැතිවෙමින් අනේක. ඒක මේ රහත් වෙන්නේ ඉස්සල්ලත් එහෙමයි. මේ නමුත් මේක ස්ථිරව තියෙනවා කියන මෝහය තමයි අපිව මේ ජාති ජරා ව්‍යාධි මරණයටපත් කරන්නේ. මේම එක මේම ඒ ඒක තියා විචිත්‍රව පෙන්නනවා මේ ඒ සූත්‍රයෙන් තමයි ඥානන් සංසය අරගෙන ඥානන් සංස් කියන බුදුජානන්සේ කියනවා දරට හටගත්ත ගින්නට දරගින්න කියනවා. ලියකින් හටගත්ත ගින්නට ලීකින්න කියනවා. පිදුරුලින් හටගත්ත ගින්න පිදුරුගින්න කියනවා. දෝ 10 වලින් හටගත්තට 10 ගින්න කියනවා. නිකන් ගින්න කියන එකක් තියෙනවාද කියලා. ඒ ආධාර වෙන ලී හෝ දර හෝ මුකුත් නැතුව නිකන් ගින්න කියන එක නැහැ. ඒ ගින්නට නම එන්නේ එයා උපාදාන කරගන්න. එහෙම නැත්නම් ඉන්ධන ගන්න දේ අනුව. ඒ වගේම තමයි චක්කු විඥාණයට ගියාට පස්සේ රූප බලන පැත්තට ගියාට පස්සේ විඥාණයට චක්කු විඥාණය කියනවා. සද්දයක් වදින තැනට ගියාට පස්සේ කනත් එක්ක සම්බන්ධ වෙන සෝත විඥාණය. නිකන් විඥාණය කියලා ගන්නෑ. ඒතර කොහොමද මේ භවංගයක් ගැන? දෙයක්. දැන් නම් කට්ටියට තේරිලා වගේ මට හිතෙන්නේ. සායනසේ භවංග දර්ශනය කියන්නේ ධර්මයේ ප්‍රකරණේ එකෙන් නිසා බුදු දේශනේ කරන්නේ නෑ. ඒක ඇත්තටම සරච්චන්ද්‍ර මහත්තයා ඉස්සල්ලාම ඔය මේ ලියපු early buddhist thought of uh, concept මොකක්ද කියන පොතේ ඒක තමයි ඥාන සංස්කෘත ගොඩක් ওই concept and reality කියලා දිනු කෙරුවේ. ඒකේ ලස්සනට ওই මාතෘකාව අරගෙන මේ මාත්‍ය පෙන්නලා දීලා තියෙනවා. මේ ආත්මවාදී පැත්තට ගත්තට පස්සේ මේකේ පැවැත්මක් ගැන ශ්ලේෂයක් නැතුව විස්තර කරන්න බෑ. ඒ කියන්නේ චිත්‍රය අදින්න කැන්වස් එකක් එපායි. මේගොල්ලෝ කැන්වස් එකට ගත්තා. භවංගේ කියලා එකක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ කියලා. නමුත් ඒකේ ඒ ගැනිල්ලෙම භාගයක් ආත්මවාදී පැත්තකට වැටෙනවා. මේක දිගට පවතින දෙයක් තියෙනවා. බුදුරජාණන්ස කියනවා ගන්නවන රූපේ ගනිලා යකෝ ඒක ටිකක් වෙලා තියෙනවා. මේ විඥානය කියන එක කොහොමඩක්වත් කියන්නේ නැති එකක්. මේක අල්ලගෙන තියෙන්නේ මොකද? ඒකට හේතුව ඊට ඉස්සෙල්ලා කෝෂ තීරයක තිබුණා Hindu කට්ටියගේ. ඒගොල්ලෝ කිව්වා ඉස්සෙල්ලාම රූප කෝෂය තියෙනවා. ඊට යටින් වේදනා කෝෂය, ඊට පස්සේ සංඥා කෝෂය, ඊට පස්සේ සංස්කාර කෝෂය මැදෙම තියෙන්නේ විඥානේ ඒක දිගටම තියෙනවා කියන. විඥානය කියන එක තමයි ධාරේ. ඒක දිගට තියෙන. ඉතින් බුදුරජාණන් කිව්වා ගන්නව නම් අර පිටම තියෙන කෝසේ වටිනවා. රූප මේක ඉච්චරවත් නැහැ කියලා. ඉතින් ඒ වුණාට අපි අර මේ Hindu ආගමත් එක්ක ඇතිවෙච්ච ගැටනේ දිගටම අරවුලක් ඇවිල්ලා මේ මිනිස්සු ඔය අද්වෛතවාදය හදාගෙන බුද්ධ ආගම ආපහු සම්පූර්ණ මකලා දැම්මනේ. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ආත්මවාදේ නැති කරන මේ අනාත්මවාදයක් අරගෙන අට කතාවල පොඩි විග්‍රහයේ දෝෂයක් තියෙනවා කියන එක තමයි මේ ඒ මොකද්ද මේ භවංග කතාවට කියන්න තියෙන්නේ. අයියා අයියා අයියා අයියා මේක දැන් ඥානයක් තියෙනවා මේක සයන්ටිෆික් කරන්නේ කියලා මේ ළමයින්ට ඒත්තු ගන්න එක තමයි මගේ උත්සාහය වෙලා තිබුණේ ළමයි කට අරගෙන අරගෙන මොකද ආදී කුටිසම් වල පිටිපස්ස තියෙනවා නිකන් ෆිසික්ස් වගේ සමීකරණ තියෙනවා ප්‍රස්තාර තියෙනවා වග්ගු තියෙනවා සමහර තැන්වල ඒ ඒක පාවිච්චි කරන්න වෙනවා විස්තරේ කියන්න. නමුත් හැමතැනම සාරබහුම වශයෙන් ඒක පාවිච්චි කරන්න කිව්වොත් බුද්ධාගම ඩිස්ටෝට් වෙනවා. ඒක නිසා වර එක ඒක පාවිච්චි කරනවා. වර එක පහත බන්න ගන්න ඕනේ. අපි ඒක උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේක හැමදාම පවතින බුදුහාමර වැරදිච්ච වාස්තේ කට්ටිය හොයාගත්ත ඇත්තම සත්‍යයක් කියලා ගත්තොත් එහෙනම් වැරදිනවා. ඒක ඒක තමයි භවංග චලන භවංග උපච්ඡේද පච්චද්වාරා වජ්ජන වොත්තපන සම්පටිච්චන වොත්තපන ඒ ඒ ලස්සන චිත්ත වීදියක් අර මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුසසුනේ දේශනා කරන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්ක විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන එක වගේ ඒකත් එක්ක පසු කාලීන අර හිස්තම් පුරවන්න තීරීස් හදලා තියෙනවා. ඒක ඒක කියන්නේ secondary data analysis කියලා econometrics වල. අරයා මෙයා කරපු රිසර්ච් වල පැවිච්ච කරපු data අරගෙන මෙයා එන thesis එකක් හදාගන්න. ඒක මේ ගොවිතැනේ කියන්නේ කරල් අහුලනවායි කියලා. ගොයියා කරල් ගොයන් කපාන ගියාට පස්සේ ඒ ගොවිතැන් කරන්න බැරි මිනිස්සු පටපෙට්ටියක් කරන්න ආවිලා ඉතිති කරල් අහුලගෙන යනවා. ඉතින් ඒ වගේ අර භාවනා නොකර අරක මේක හම්බෙච්ච කෑලි අරගෙන මේ පූට්ටු කරලා තීරි හදනවා කියන එක ඉතින් ඒක මේ දිගින් දිගටම දිගින් දිගටම ආගමක් කාලයක් දිගේ පවතිනකොට මේ වගේ වෙනස්කම් ඇති වෙනවා. දැන් දැන් දිනන බයිබල් එක කොයි කාලේ කවුරු විසින් ලියන ලද්දක්ද මොනතරම් ඒකට ඒ කාදිනලරුගේ තීන්දුව බලපාලා තියෙනවද කියලා බැලුවොත් ඒක සම්පූර්ණ ප්‍රබද්ධයක්. ඒ වගේ හැම දැන් මොකද්ද මේ කුරාන ගැන කියනකොට කියන්නේ නබිදායකතුමා ඒ මට මතක නැහැ ඒ දික මේ කනවැන්දු වෙච්ච ගෑණිකෙනෙක් එක්ක තමයි සම්බන්ධය පවත්න්නේ බිස්නස් කරන කාලේ. ඒ කාලේ ගල්ලෙනට ගියාට පස්සේ ගිනි ගන්න ගිනි දගල් ගිනි දළු වගේක් පේනවලු. ඒ ගිනි දළු වල අකුරු ස්වරූපයක් පේනවලු. විජාට ගෙදර ඇවිල්ලා ඒව ලියනවලු. ඒ අර හැලුසිනේෂන් එකක්. ඒක තමයි අන්තිමට සමා වෙන්න ඕනේ තම්බිලා කට්ටිය ඉන්නවනේ මෙතන. මේ මට ඉච්චර අයිතියක් නැහැ. නමුත් ඒ හැලුසිනේෂන් එක අන්තිමට දැන් සුද්ධ කුරානේ බාටපත් වෙලා people of the book කියලා කියන්නේ. ඒ පොත අදහන කට්ටිය නියමම දෙයන්නාන්සේගේ සාන්තිය ලැබනවා. දන්නේ නැති මිනිස්සු භාගාත්ම. ඉතින් ඒක එක තැනක තියෙනවා මොන විදිහින්වත් දෙයන්නාන්ත හිතා ගන්න බෑ කියලා රූපේ. නමුත් එක තැනක තියෙනවා දෙයන්නාන්සේ කියන දේ හොඳට කෙරුවොත් දෝතිම්ම දෙනවයි කියලා. ඒකට එක්කෙනෙක් කන්නේ දෙයන්න අත් දෙකක් තියෙනවද? ඒක කියලා තියෙනවා දෙයන්නාන්සේ විෂුවලයිස් කරන්න බෑ කියලා. එක තැනක වැරදිලා කියනවා දෙයන්නාන්සේ දෙනකොට දෝතිම්ම දෙනවා. ඒකට කියනවා දෙයන්නාන්සේට අත් දෙකක් තියෙනවා කියන. ඒකට ඒගොල්ලෝ කියන්නේ නෑ නේක රූපකයක් විතරයි. ඉතින් බහන මේ මේ මේ වගේ දෙයක් දැම්මට පස්සේ කොප්පු කරන්න මොන්න තරම් තර්ක විතර්ක එනවද කියලා. නමුත් මේ ආනාපානෙ වගේ හැප්පෙන දේ ඒකේ උණුසුම් සිසිල් ගතියට මොනම තර්කයක්වත් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂේනේ. අපි අරක පාවිච්චි කරාට ප්‍රත්‍යක්ෂේ මුල් කරගෙන ප්‍රමාණ කරනකොට බුදුරජාණන්සේ පච්චක්ක සිද්ධ අනුමාන සිද්ධ සද්දේය සිද්ධ කියලා ප්‍රමාණ කරන තුනක් පෙන්වලා තියෙනවා. ඉස්සෙල්ලම ගණන් පච්චක්ක සිද්ධ. උඹ උඹේ අත්දැකීම ගණන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමාන සිද්ධාව නැත්නම් අනුමාන ඥානෙ ගන්න. ඊට පස්සේ තමයි සද්දීය සිද්ධාව. ඉතින් අපි ප්‍රත්‍යක්ෂේ නැතුව කොච්චර අනුමාන ඥාන තිබ්බත් කවදාකවත් පතනවා කෙරෙන්නේ නැහැ. ඒක තමයි ලෝකායත විශ්ේ ඔක්කොම එකයි. මුළු ලෝකේ ඔක්කොමලා ඉන්න එක යමක් තියෙනවා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන සත්‍යර්මයේදී බුදුරජාණන් පෙළලා දීලා තිනවා ඔය ආරියම ගණින් ඔක ඔය හීනේදී ඔය දකින්නේ පේනවා දේ තියෙනවද නැහනේ එතකොට මිරිඟුවේදී පේන දේ තියෙනවද නැහනේ මායාවේ අස්බැඳුමේ නැහනේ ඉතින් ඒ තුන මැද යමට ඔක බොරු කරන්නේ ඒකට අපි නැවතත් ගිහිලා කියන ඔය තුනේ දේහම උනාට මෙතන තියෙනවා. ඒකදී බුදුවර්ගෙන තියෙනවා නම් බබාගේ මන අපේ බබා කරගෙන යන්න. ඔයාගේ හීනේ ඔයා දකින්න මට ප්‍රශ්නයක් නැහැ. නමුත් අරකින් අභියෝග කරගත්ත කෙනාට ඒකෙන් ඉඩ අරගෙන යන්න පුළුවන්. තියෙනවා දැන් මොකද කියලා කියන්නේ අහලා හරියම තියෙනවනේ. ඒකතෝ විඥානේ නැත්තේ මේ කිව්වොත් ඇත නැත කියන දෙකේ නෑ කියලා නෙමෙයි තියෙන එක කියන එක වශයෙන් උපතිපද නැති වෙලා යනවා. නෑ කියන්න අපිට ශක්තියක් නෑ. නම් මේ කතා කරන්නේ මොකෙද? ඒක මේ දිගට පැවැත්මක් නෑ. ඒක එතන එතනම මතුවේ මතුවේ යනවා. නෑ කියන්න බෑ. ඒ ගැම්ම ගැම්ම නිසා ආලෝකේ පැවැත්ම කියන එක මේ මතකද? දෘෂ්ටි පැවැත්ම කියලා වචනයක් තියෙනවා. අපේ ඇහැට මේ තදබල ආලෝකය ඇතිලා ඇහැ වහගත්ත ගමන් ඒ ඒ සංඥාව හිතේ තියාගෙන ඉන්නවා. ඒකට කියන දෘෂ්ටි පැවැත්ම කියලා මම දන්නවා හරියට ඒව ඒකේ ඉංග්‍රීසි වචනේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ දැකපු එකේ ලාවට තියාගෙන ඊගාකට පුට්ටු කරගන්නවා අපි. ඒසකොට ඒක දිගකට පවතින රූපයක් වගේ පේනවා. දැන් කාටුන් චිත්‍රපටයක ඒ හරියට ස්පීඩ් එකට ගියොත් ඒ කාටුන් නැවිදිනවනේ. ස්පීඩ් එක අඩු වෙච්චාම මොකද වෙන්නේ? වෙන්න පටන් ගන්නවා චිත්‍රපටිය නැතිනවා. අර ස්පීඩ් එක කැඩිච්ච ගම ඔක්කොම ඉවරයි. ඒ හරීම ඒ ස්පීඩ් එකේම දුවන්න ඕනේ. දැන් මේ කටහඬක් ස්කයිප් එකේ යනකොට ඒ චිප්ස් වලට කැඩලා යනවා සමහරලාට. එතකොට අදහස ගන්න බෑ. හොඳ 3G සිග්නල් එක තියෙනවා නම් කටහඬ නිසා මේ මේ වේගය පොඩ්ඩක් ඩිස්ටෝට් වෙච්ච ගමන් අපි ඔය හිතනවට වැඩිය මේක නිකන් හරියට මේ මලමිනියකට සැරසුවා වගේ. ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ. හැබැයි අර ස්පීඩ් එක තියෙනකොට මොකුත් නැහැ ඒකේ රිසොලූෂන් එකයි ඔක්කොම ටික හරි රිද්ම් එකකට යනවා. නමුත් ඒක ඒක කොයින්සිඩන්ස් එකක් විතරයි. ඉතින් ඒකේ නා ප්‍රහත්ලා නැත්තම් තියෙනවා. ඒ යම් නැගිටතර පස්සේ මම වෙහිනේ දැක්කයි කියනවනම් කවුද බොරු කරන්නේ? තියෙනවා තමයි. නමුත් මෙහෙම නිදර්ශනයක් අහන මෙහෙම ප්‍රශ්නයක් අහන්න බෑ. අපිට දකින්න පුළුවන් අපි රැයකට හීන කීලක්ෂයක් දකිනවා. උදේ වෙනකොට කීයද මතක තියෙන්නේ. අපිට තණ්හා වෙන, අපිට දික්ටි වෙන, අපිට මාන්න වෙන එක හිතේ හිටිනවා. අනේ කිනවලට මොකද වෙන්නේ? අපි කවදාවත් හීන විස්තර කරන මිනිහෙක් ගාවට දැකලා අමතක වෙච්ච හීනයක් ඉදිරිපත් කළා තියෙනවද? කොච්චර දෝ දිනෝ අපිට කෑදරකම තියෙන ගැල්ලුවා. අල්ලගෙන ඒක කොලේක ලියාගෙන ගිහිල්ලා හීන විස්තර කෙනා ළඟට ගිහිල්ලා මේකේ මොකක් හරි දේවදූප සංඝාරයක් ඇති ඇති මොකක් හරි කියලා. නමුත් ඒ ඔක්කොටම සමසේ සැලකුවොත් කී දහහක් හීන දකින්නවද? අඩු ගානේ භාවනා කරනකොට කී දෙනෙක් දවල් හීන දකින්නවද? ඒකේ හොඳටම පේනවනේ එකක් ඇති කරලා ඊගාව චිත්තතාඩිය පෙන්නඳ කාලයක් යන්නෙත් නැහැ ධනයක් යන්නෙත් නැහැ ශ්‍රමයක් යන්නෙත් නැහැ. නමුත් අපි එකක් අල්ලනවා. ඇල්ල කියනවා මට කහා පාට එලියක් අමුණා ඒකෙන් මොකද්ද කියන්නේ? ඊට තව කෙනෙක් දම් පාට එලියක් දැක්ක ඒකෙන් මොකක්ද අදහසක් තියනවාද? නැවට මේ මේ රූපයක් දැක්ක අනිත් ඔක්කොම පරාදයි. අර තණ්හා මාන දිට්ඨියෙන් ඇල්ලුවේ මොකද්ද? ඒක කේස් එකක් කියලා. ඒක නඩුවක් කියලා. ඒක ඊට පස්සේ ප්‍රශ්නයක්. ඔය අම්ම තීන කුණු කන්දරෙන් තෝරන්නෙම තමන්ගේ තණ්හාවට, තමන්ගේ මාන, තමන්ගේ දිට්ඨියට ගැළපෙන දේ ඒක විතරයි මතකෙට හිටින්නේ. ඒකෙන්මයි දුක ඇති වෙන්නේ. බුදුරජාණන් කියනවා තණ්හාය ජායති සෝකෝ උඹ ඒක ඔක්කොම ටික අතහැරලා දැම්ම නම් තෝරන්නේ නැතුව කතා කරන මාතෘකාවකුත් නැහැ විසඳන්න දෙයක්වත් නැහැ කවුද කිව්වේ ඈ ඒ කියන්නේ තමන්ගේ අත්දැකීමක්ද ඔය කියන්නේ නැත්තම් එතකොට එහෙම තියේදී තීන පේන වෙලාවල් තියෙනවද? හරි. ඒක නිසා ඔක්කොටම වෙන්නේ ඒක තමයි. ගොඩාක් ගලනවා අපි එකක් අල්ලනවා. ඒ අල්ලන්නේ වැඩිම තමන්ගේ චරිතයට, තණ්හාවට, මානවට, දිට්ඨියට ගැළපෙන දේ ඉද්දෙනවා, කිප්පෙනවා. ඒක දිගේ තමයි කතා කරන්නේ. අනිත් ඔක්කොම තොග බිස්නස් එකට යන්නේ, අරක විතරයි සිල්ලර බිස්නස් එකට යනවා. දවසේ 30 අපිට ඇහෙන දේවල් වලින් පොච්චර පොඩ්ඩක් මතකෙ ඉන්නේ. අනිත ඔක්කොම නිකන් මුණින් අවු කලියට වතුර කරලා වගේ ඇලෙනවා. යම් කිසි විදියකට අපිට තණ්හාමාන දිට්ඨිය වලට පොහොරක් ලැබෙනවනම් ඒක ටක් ගාලා අල්ලනවා. එච්චරයි ෆිල්ටර් එක එච්චරයි. විඥානේ පිළිඹු නැති වෙනවා. ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. නාම රූපත් තියෙනවා. නමුත් නාම රූපේ උඩ උඩ දාන ගතියක් නැහැ. ඒකේ ආකාර ඇති කරන්නේ නැහැ, ලිංග ඇති කරන්නේ නැහැ, නිමිති ඇති කරන්නේ නැහැ, නමක් දෙන්න බෑ. ඉතින් ඒකට තිබ්බත් එක නැතත් එකයි. විඥානේ තියෙන විඥානේ නිකන් නඩු නැති උසාවියක ඉන්න සුප්‍රීම කෝට් ජජ් වගේ. මේ නඩු නැහැ. ඉතින් ජජ් බෙන්ච් එකේ හිටියත් එකයි, ඔෆිස් එකේ හිටියත් එකයි මොකක්ද ඇති වැඩේ? නඩුවක් තිබුණොත් නඩුකාරගේ අම්මා උසාවිය නිසද්ද වෙනවා. ඔන්න එන නඩුකාරතුම ඇවිල්ලා බොහොම තේජකන වාඩි වෙලා නඩු නැත්තම් ඇන්නේ නිකයිට මං කිය දෙහි ඕන කෙනෙකුට. ඉස්පිතාලෙට නැත්තම් දොස්තරට මොකද වෙන්නේ? දෙයියන්ගේ නාමයට ඇති වෙන්න ලෙඩ්ඩු ඉන්නවා. දොස්තරලා අඩුයි. ඉතින් මේ මේ දොස්තරලාදී පුම්බගෙන නලාව කරේ දාගෙන ටකස් ටකස් ටකස් ටකස් ගහලා ඇවිදිනවා. hina වෙන්න දෙන්න එපා. නිකමට හරි ස්පිරිතාලයක ගියොත් එහෙම එක ලෙඩෙක්වත් අද නැහැ. ඒතකොට එයාට මොකද්ද කියන්න වෙන්නේ? ඒ ඒ කියන්නේ සමාජ මට්ටමකත් ඒ නම්බුව මොකක්වත්ම නැහැ උලම් බැලලා යනවා. ඉතින් ඒක තමයි විඥානයක් තියෙනවා. තිබ්බට යාට චරිතයක් නැහැ, යාට භූමිකාවක් නැහැ. ඒතකොට නෑ විඥානේ අනිදර්ශනයි. විඥානේ පිළිඹුවක් නෑ මොනවාක්වත්. වතුරේ තියෙන පිළිඹු කරන ගතිය වගේ පිළිඹුවක් නෑ. දැන් කණ්ණාඩියක් තියෙනවා. පාවිච්චි කරලා පාවිච්චි කරලා ඒකේ රූපේ පේන්නේ නෑ. ඒක උඩ කණ්ණාඩිය කියන්නේ නෑ ඊට පස්සේ. ඒක තමයි අපි බලන්න හදන්නේ. කට්ටි එකතු වෙලා ඒක ඒක තමයි මේ බලන්න හදන්නේ. එහෙමද? දැන් අපි අපි කරන්න හදන්නේ ඒක පිළිබඳව වචන වලට දාලා sannivedanayak කරන්න හදන්නේ භාවනා කරන්න හදන්නේ මේ කණ්ණාඩිය පාවිච්චි කරලා පාවිච්චි කරලා හොඳ ලස්සන පේනවනම් අපි ඔක ඔතලා කේස් එක දාගෙන යරයි යන්නේ පාවිච්චි කරලා පාවිච්චි කරලා පිටිපස්සේ රස දී ටික ගැලවිලා ගියාට පස්සේ උකට කණ්ණාඩිය කියන්නේ නැහැ මොකද ඒකේ පිළිඹු වෙන්නේ නැහැ පිළිඹු තියෙනකන් තමයි වැඩ ගන්න. ඒ වගේ විඥානයේ තියෙනවා පිළිඹු නොවන අවස්ථාවක්. එතන තමයි ඒ පටන් ගන්න තැන. ඊට පස්සේ ඒක පිටිපස්සේ බැඳෙන අර කුණු කන්දලේ නිසා තමයි පිළිඹු වැඩි වෙන්නේ. ඉතින් ඒ ගුණකන්දලේ රසදිය රසදි කියන්නේ වාස විසක්නේ. අයින් කෙරුවට පස්සේ සාමාන්‍ය රසදි ගාපු නැති කන්නාලේ පිළිමිබුවක් තියෙනවා. නමුත් ඒ කවදාකවත් මූණ බලන්න ගන්නෑ. විදහ දක්වන්නේ නැහැ. විඥානයක් කියන නමක් නම වෙන දෙන්න නමක් නැහැ. නමුත් එයාගේ ඒ භූමිකාව රඟපෑවෙන්නේ නැහැ. Eh. කිසිවක් නැත්තේ නැහැ. ශූන්‍යතාවයකුත් නෙවෙයි. ඕක ඉතින් හිතන්නේ ඉතින්. ඔය නිවෙන්නේ නැත්තේ තණ්හාමාන දිට්ඨි විතරයි. අනිත් හේරම තියෙනවා. තණ්හාමාන දිට්ඨි කියන මූලිකම කොක්ක නැහැ. දැන් අපි කිව්වොත් එහෙම මාළු අල්ලන්න ගන්න බිලි කොක්ක දැකලා තියෙනවනේ. ඔය බිලිකොක්ක දැම්මොත් නෑ ඇමිනෙන්නේ. මෙහෙම එකක් දැම්මොත් බාලු අල්ලන්නේ. මොනවත් ඇමිනේයිද? කොක්කක් දැම්මොත් කොක්කක් කැමිනේ ලීයක් හරි ඇමිනේ. මේක දිගහැරලා දැම්මොත් හැකිල දිගහැරලා දැම්මොත් කල්පයක් මාළු බෑවත් මාළුවෙක් කවුවෙන්නේ නෑනේ. කොක්ක දින ප්‍රශ්න නෑ. කොක්ක නෙමෙයි. යකඩ කැල්ල තියෙනවා. නමුත් ඒකේ චපල ගතිය නෑ. වංකකම නෑ. ඒකේ ඔය කටයුත්ත වෙන්නේ නෑ. අපිට කරන්න තියෙන්නේ හැකිල දිගහැරන එක විතරයි. ඒ යකඩ විසි කරන්න එපා. යකඩ තිබුණත් එක නැතත් එකයි. හැකිල දිගහැරියට පස්සේ අර භූමිකාව සිද්ධ වෙන්නේ නැහැ. බුද්ධ ඥානද කියනවා විමුක්තියෙන් එහාට තියෙන ප්‍රශ්න අහනකොට කියනවා ඔබ සීමාව පන්නලා. උතෙන් යන එකයි අපිට ඕන කරලා තියෙන උතෙන් එහාට පස්සේ ගියාට පස්සේ අහනවා කියනකොට උඹ ওই වචනපතේ ඉක්මවල සීමාපතේ ඉක්මවල ප්‍රශ්නපතේ ඉක්මවලයි කියලා කියනවා. පවතින ආයි විඥානයක් නෙවෙයි. හැබැයි භාවනාවේ වෙලා ඉන්න වෙලාවේ විඥානයක් නැහැ. ඔය Tamanට දැනගන්න පුළුවන් මේ එක දිගට තියෙනවා කියලා කිව්වට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විඥානේ පච කරන්න පුළුවන්, විඥානේ භූමිකා නැති කරන්න පුළුවන්, නැති කරලා නැති කරලා තියදී අවබෝධ කරන්න පුළුවන්. ඒක අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම මේ ලෝකේ කරත හැකි. ඒක පරලෝකයට අයිති දෙයක්වත් මනුස්සයාට කැපෙන දෙයක්වත් නෙවෙයි. අන්න එතන ගියදා තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් මේ පිට ජීවත් වෙන ඔක්කොම ආංශිකයි. සම්කංග සම්පූර්ණ නැහැ. ඒක ආවට අපි දන්නා කඩන්න පුළුවන් කියලා දැන්. අපි දන්නා මේක රටවුණු කැලලක්. දැන් අපිට ඉලපතක් අතර දීලා තියෙනවා කඩපන් කියලා බෑ. අපි දන්නා මේක කූරු අතර තියෙන අපි එමීට ගිහිල්ලා බැඳුම ගලවලා කූර කූර අරගෙන කඩලා ගිහින් ඔන්න කැඩුවා. ඝනේ තිබ්බොත් ඝන සංඥාවේ අපි හොල්මක්. අපිට මේ ඉලපත කඩන්න බෑ. අපි දන්නවා හැබැයි මේ ඉලපත කියලා කියන්නේ කලාපයක්. අපි දන්න මේ බන්ධනේ මෙතනයි තියෙන්නේ. තණ්හාමාන දිටි බන්ධනේ අපි එමීර පැත්තකට ගිහිල්ලා බන්ධනේ ගලවන්න බැරි එකක් නෙවෙයිනේ. ඒක ගලවලා දෙපැන්න පස්සේ කාටට කතා කරලා කියන දෛලපත නෙමෙයි තියෙන්නේ. ඔන්න බලපං කන්නේ එක එක එක කැල්ල කඩලා කඩලා දැම්මම පස්සේ බුදුරජාණන් කියන්නේ නලාගාරංව සුඤ්ජරෝ. මට මතක නෑ ගාත ඉතුරු කැල්ල බටකොටු වලින් හදලා නද ගයක් බිඳින ඇතේ. මේ බටකොටු හදපු ගිය අතහට වැඩිය ලොකුයි. ඇතා කරන්නේ එකක් කරගෙන එකක් කඩලා දානවා. අනිත් එක එක එක එක කඩලා දැම්මම පස්සේ ඕකේ ඒ පුස්සේ ඇතාර කඩා ගන්න බැරිද නමුත් ඈතින් දකින්න ඕන නම් වෙන්නේ බුද්ධ අම්මේ ඇතෙකුටත් වැඩිය ලොකුට තියෙනවා කියලා. ඒ මේ භාවනාවෙන් කරන්නේ මෙව අර බැඳලා තිබුණ බටකොටු මිටිය, ඉලපත් කූරු මිටිය වෙන් කළ වෙන ඕම් බලවන්. උඹේ සතියත් එක්ක බලනකොට මේ කූරක් කඩන්නේ කොහොමද? හැබැයි එකක් කඩලා බෑ. එකක් කඩනකොට පේනවා පුළුවන් බව. ඒක ඉවර වෙනකම් භාවනා කරන්න. ඊට පස්සේ බෞලීගත කරලා පස්සේ තව තියෙනවා ගේන්න ඉදල් කූරු මිටි ඕන කෙනෙක් ගාව තියෙනවා ගේන්නේ මෙන්න කඩන හැටි කියලා. ඒක ඊට පස්සේ නිකන් ඉලපතක් දකින්න කොට සතුටක් ඇති වෙනවා. ඔන්න බලපන් කඩන හැටි පෙන්වන්නම් කියලා. මම ඉලපතක් තියෙනවා නම් පෙන්නනවා මොනවා හරි මට මට නෑ ඉලපතක් මේ වෙලාවේ. ඉලපතක් තියෙනවා හොඳ වෙලාවක් මේ වෙලාව. තඩි ගහන්න ඕනේ පළු වෙනකන් තඩි ගහන්න. වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිට පේන්න තියෙන්නේ වොන් උඩ යනවා වගේ වෙනවා. නැත්නම් පැත්තකට යනවා වෙනවා. නැත්නම් බැනිනවා වගේ වෙනවා. මට ඇත්තටමත් වෙනවා. මට නෑ. ඉතින් ඒවා මම ගියා ගන්න එපා. එච්චරයි. ඒක ඒකට තියෙන්නේ බොහොම සුළු මන්තරයක්. මේකට මම කියන්න එපා. මගේ කියන්න එපා. මගේ ආත්ම නැත. අතම් මේ තාවුත්තා භගවත. මේක මමයි මේ කියන තම්මේතාවය ඇති කරන්න එපා. ඒක එන්නෙම උඹේ ගියාගනින් කියන තමයි ලස්සන මල්ලි මේවා ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියාපල්ලා. බනවල එහෙම නෑ. බන කියන්නේ මල්ලි බිම ලස්සන නෑ. අල්ලගන්නත් එපා මගේ කියාගන්නත් එපා. ඒකයි බයිලවලයි බනවලයි වෙනස. එන එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ හැබැයි මේ හොඳට පේනවා. හැබැයි ටිකක් වෙලා යනකොට ඒ දිනුන එක මැකිලා නැහැ. ඒ නිසා තමයි සටනට ඉස්සලම දිනුන. එතකොට දැන් මේ ඒකෙන් පොයින්ට් එකක් හදනවා නම් ඒ ආනාපාන සංසිද්ධ වෙලාවේදී මේ මතුවෙන දේවල් එහෙමනම් ඒක හොඳට පුරුදු කරලා පස්සේ මේ මේ මේ නොවල් කිව්වත් මෙතනත් මොකුත් නැහැ. අර අරකින්ම තමයි මේ එදිනදා ජීවිතේ දැන් මට තියෙනවා කිව්වොත් තියෙනවා. උඹට ඕන දෙයක් ඒක අල්ලන්න ගැටෙන්න පුළුවන්. නැහැ කිව්වොත් එයා තවම තවත් මිනිසෙක්. ඉතින් අනිත් මිනිස්සු වගේ තමයි. ඉතින් ඔගේ මොකද්ද නොවල් කියලා විශේෂ කියලා අර සමහිතට දාගත්තට පස්සේ නොසැලෙන තැනට මේ තියෙන ලෝකේ තියෙනවා කියන අතන නම් ඇත්තටම මානසික තත්වයක් නේ මේකේ තියෙන එකටත් එච්චරයි හැබැයි අතනෙන් තමයි බට බලවෙන කූර කඩලා අපි තේරුම් ගන්න මේ කැඩි හැකි බුදුරජාණන් කියනවා මේ සතිය සමාධිය වගේ ධර්මත් එක්ක බලනකොට කූරු මිටිය මොකද්ද කියලා මේ කූරු මිටියට බයයි නලාගාරම කුංජරෝ කියලා අම්මෝ මේක නම් බෑ ඒක මෛත්‍රී බුදුහාමුදුරු කාලේ කරන්න ඕන කියලා පතර දාන්නේ ඒ තියෙන මේ මේ සත්‍ය සත්‍ය වශයෙන් නොදන්නකම නිසා. ඔච්චර සර දුරට සරට යනවා වගේ වැඩේ. මම යනවා ඉස්සරහට. ඔබ වහන්සේගේ භාවනා උපදේශ මැනවින් කරගෙන යන්න මේ සමග කරුණාකර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන අන්දම කරුණාවෙන් අපට කියා දෙනු මැනවි. තරහක් ආවිට මෛත්‍රී කර මේ විට සම්මා ව්‍යාපාදේ වේදේ. ඉතින් මට කියන්න තියෙන්නේ පළවෙනි උපදේශය විතරක් ඇති. මේ දෙන උපදේශ ටිකේ ගියොත් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. වැටිලා. ඒකට වෙනම මේකට මොකක් කරන්න යන්න ඕනේ නැහැ. නමුත් අපි අර පහුගිය දවස්වල මට මතකයි අපි නිබ්බේධික සූත්‍රය සඳහන් කරා. ඒකේ හය පොලක හය ආකාරයකට අපි එක එක ක්‍රම වලට ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරා. ඉතින් කාට හරි ඒක අත්‍යවශ්‍යකමක් තියෙනවා නම් ඒ මේටි ඉස්සලා මේ දිනිසන්වනේ කරපු රිට්‍රීට් එක බණ ටිකක් අහමු අල්ල ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ ලැබිලා තියෙන උපදේශ ටික තියේදී තව එකක් හොයන්න ගියොත් මේ උපදේශ කරන්න බෑ. ඒ නිසා මේ දීලා තියෙන ටික හොඳටම ඇති. ඒ මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ආර්යශ්‍රා මාර්ගයේ වැඩිවීමෙන් කරන්න ඕන කෙරෙන්න ඕන කාරණා ටික කරනවා. හැබැයි ඒටීටි ආර්යශ්‍රා මාර්ගය දැනගත්තට වැඩියක් වෙන්නේ නැහැ. ඒක මේ රිට්‍රීට් වලදී කරන්න එපා. ඒක ගිහින් පස්සේ තමයි සුත්තමේ ඥානය සඳහා ඒක තියාගෙන ඉන්න පුළුවන්. ඒකට ඇත්තට පසුගිය දවස්වල ඔය නිසන් වණේ කරපිවයිදී මේ රිට්‍රීට් බර ගානක් අපි ඒ ආර්යෂ්ටාංග මාර්ගයේ විස්තර වෙන ගොඩක් සූත්‍ර සාකච්ඡා කරා. ගෝපාලක සූත්‍රය මේකේ සමහරට ඒ ගෝපාලක සූත්‍රයේ කොටසක් විදිහ නමුත් ඒක විතරක්ම ගොඩාක් විස්තර වෙන සූත්‍ර අපි ගොඩක් පහුගිය දවස් සාකච්ඡා කරා ඒ නිසා මේ වෙලාවේ මම වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරු ස්වාමීන් වහන්සේ මහායාන සංකල්පයේ බෝසත්වරුන් හතර දිනක ඇදහිීමක් කරන බව දැනගත්තා. ඒ අතරට ගෞතම බුදුසසුනේ ආයත් නොවේ. රහත් වී නිවන් දැකීමකුත් විශ්වාස නොකරයි. සියල්ලෝම පසේ බුදුන බව කියයි. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉතා කෙටියෙන් දෙසනුමින් මිසෙසු මන මාක්ෂාත් මේ භාවනාවට අදාළ නොවන්නේ නමුත් දැනගැනීම ඉතා කැමැති. මේක ඇත්තටම මේ මහායාන මේ සංකල්පයේ මේ කියන විදිහට හරියට අතුයිටි විහිලා තියෙනවා. වජිරඥානය ගත්තොත් එකක් වෙන ඔය මේ මේ මොකද්ද යෝගාචාර විඥාන මාත්‍රතා සිද්ධි ඒ වගේ එක එක පැති වලට දවසින් දවස එක එක බෝසත්තුරු පහල වෙනවා එක එක දෙවිවරු පහල වෙනවා දිගින් දිගට දිගින් දිගට යනවා ඉවරයක් නැහැ ඒක මේ අතුයිටි වීති වැඩෙන එකක් ඒක නිසා මූලික වශයෙන් තියාගන්න තියෙන්නේ ඒකේ මේ මේ ජීවිතේ නිවන් දකින්නවා කියනවට වැඩිය බෝධි චිත්තේ වඩන එකයි මූලික දේ කියලා තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙට ඉස්සෙල්ලා ආචාර්යයන් සමත ආචාර්යයන් සරණං ගච්ඡාමි කියලා තමයි පළවෙනි ශික්ෂාපදේ. ඊට පස්සේ තමයි බුද්ධ ධම්ම සංඝ. එනිසා ගුරුවරයා කියන දෙයට එහා මොකක්වත්ම නැහැ. අද මේ වගේ පොඩි මේ මට හිතෙන්නේ මහා ප්‍රඥා වෙනුවට මහා කරුණාව ඉස්සරහින් තියාගත්තා. තියාගත්තට පස්සේ ඉතින් ලෝක බාහිර ලෝක විශ්ේ හරියට තේරවාදී කටට වැඩිය දක්ෂව අනුන්ට උදව් කිරීම කරනවා. හැබැයි Tamange වැඩේ අමතක කිරීම සහ යටපහුව කිරීම වෙනවා කියන චෝදනාව මට හිතෙනවා. පෙරු ස්වාමීන් වහන්සේ කෙනෙකු මාර්ගඵලයට පත්වීමේදී ඒ සමගම සංයෝජන නැති වී යාම සිදුවන්නේ ඒ මාර්ගඵලයට පැමිණීමට අවශ්‍ය වන අනුසය කෙලස් නැතිවීම සමගයි කීම නිවැරදිද? ඔව් අපි එහෙම කියමු. සෝවාන් මාර්ගයට පැමිණීමේදී දිට්ඨි නැතුවත් මාන්නේ නැතිවන්නේ රහත් පවින්නයි කීමද? අනාග මාර්ග බඩ පැමිණි කාමරාග පැටික නැතිවත් රූපරාග අරූපරාග ඉතිරි නිසා තණ්හාව නැතිවන්නේ රහත් භවයේ කීමද නිවැරදිදයි පැහැදිලි කර දෙමි ඉල්ලා සිනෝ මේ ටික මූල ධර්මානුකූලව කියනවනම් මේ ප්‍රකාශය ඒ කියන්නේ පොතේ දැනුමත් එක්ක හොඳටම සමාන්තරව යනවා ගරු ස්වාමීන් වහන්සේ පුරාදින ගණනක් තිස්සේ ඔබ වහන්සේ භාවනා පුණුව ලබා දුන්සේ කාදින සිට අද දින යමෙක් අභ්‍යාසයක් ලබා දුන්නේ කී දිනෙක සමර්ථ ලබාගත් ගන්න උත්සාහ කළාද? තෙරුවන් සරණයි. ඒක නිකන් ප්‍රකාශයක් විතරයි. අද දින යමෙක් අභ්‍යාසයක් ලබා දුන්නේය. තේරෙන්නේ කී දිනෙක සමර්ථය ලබා ගත්තා ගන්න උත්සාහ කළද ඇත්තටම අනුන් සමර්ථුණත් වැඩක් නැහැ. Taman සමර්ථුණත් වැඩක් නැහැ. ඒක තමයි බුදුරජාණන් බද්ද වගේ කුමාරට කිව්වේ උඹේ වැඩක් බලාගනින් කියලා. කඩන පින්කමට යනකොට ඒ කතාව එතන තියෙන්නේ. උඹ නැති වෙච්ච වෛශ්‍යාවක් ගැන හොයා ඉන්නවට වැඩිය උඹලඹලගේ වැඩ බලාගෙන ඉන්නේ. මේ ඔක්කොම වෛශ්‍ය වෘත්තියක් මේ තියෙන්නේ. අටසිල් සමාදන් වූ විට උතුරු සළුව පෙරවිය යුතුයමද? ඇත්තටම මේ මේ අපි ඉස්කෝලේ ඉන්නකොට මොන්ටරෝයි චාම් බැජ් එකක් ගහගන්න. ශිෂ්‍යනායකෙක් වෙච්චාම බැජ් එකක් ගහගන්න. ඒකට එයා ඒ නිලයක් තියෙන බව දන්නවා. නිසා අටසිල් සමාදන් වුණාට පස්සේ දක්වන ඒ අටසිල් සමාදන් වෙච්ච බවට කරන්න නමුත් Tamanට අටසිල් සමාදන් වෙන්න පුළුවන් ලෝකෙට ප්‍රකාශ කරන්න නැතුව. එතකොට උදහලුවක් නොදකිය නොදමිය යුතුයි. හැබැයි අටසිල් ගන්න පුළුවන්. අමතර සම්ප්‍රදාන කූල සමාජයක ඒක මේ සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා සිල්පද රකින්න විතරක් නෙමෙයි හොඳ විතරක් නෙමෙයි හොඳ බව පේන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා යුද්ධයක් පසිතලනකොට ඒක යුක්තියේ සාධාරණත්වය නීති පොතට සීමා වෙන්න බෑ වැසියට තේරෙන්න ඕනේ. තේරුණොත් තමයි උසාවිය හරියන්නේ. හොඳ වෙලාමදි සාධාරණ වෙලාමදි සාධාරණව පේන්න තියෙන්න ඕනේ. ඒක නඩුකාරයට විතරක් තේරෙලා බෑ. නීති දන්න නීතිඥයන්ට විතරක් බෑ. සාමාන්‍ය මිනිහට තේරෙන්නේ. ඒ වගේ තමයි සරුවචනංශය සඳහන් කරනවා. සිල්පදයක් හැංගිලා රකින්නේ ඇංගිලා රකින්නට වැඩිය ලොකු පෞරුෂත්වයක් සහ ලොකු වගවීමක් ඕන ශිල්පදයක් ප්‍රසිද්ධිය කියලා කරන්න. අනේ ප්‍රසිද්ධිය කියලා කිරීමට තමයි අර උතුරු සලුවක අවශ්‍යතාවය තියෙන්නේ. නමුත් මේව අර සංඥා තමයි. ඒ නිසා ඕන කෙනෙකුට ඒක කරගත හැකි නම් සම්ප්‍රදාන කුල තැන් වල නම් දැන් ওই Nissan වලට ආපුවම අපි අනිවාර්ය කරනවා. මේ මොකද්ද උතුරු සලුව දාගන්නයි කියලා. ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ අවස්ථාව ජීවිතේ පුරාම පුරුදු වුණු ලබාගත යුතු දෙයක්ද නැත්නම් ඒ භාවනා අතරමැද තත්වයක් පමණක්ද දුක ඕනේ නම් සැප දුක හොයන්න අදුක්කම සුඛ කියලා කියන්නේ සැප දුක දෙක නැති තැනක් ඒ නිසා කැමැති නම් කැමැති විදියට වළඳන එකයි තියෙන්නේ අපිට මේ ජීවිතේදී මාර්ගඵල ලබාගත නොහැකි වූහොත් අදුක්කම සුඛ මනසිකාරයේ මරණාසන්න මොහොතේ උපකාරගත හැකිද ආනාපාන සතියෙමයි නෑ මේ සරුවචන්සේ සඳහන් කළා තියෙන්නේ සැප දුක හොය දෙක හොයන තාකල් අන්තයි. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන අදුක්කම සුඛ වේදනා ඉතින් ජීවිතේ පුරාවටම කරන්න ඕනේ නම් ජීවිතේ පුරාවටම කරදර නැතුව ඉන්න පුළුවන්. ටික වේලාවක් අදුක්කම සුඛේ පැත්තක තියලා සැප දුක හොයනවා නම් ඒ තාක් දුරට අර ජාති ජරා ව්‍යාධි මට නැති වෙනවා. ඒ නිසා මේක හඳුන්වලා දෙන එකයි අමාරු. මේ විකල්පේ දුන්නට පස්සේ Tamanට කැමැති විදිහට කම්බිනේෂන් එක හදා ගන්න පුළුවන් දෙවැන්නේ උත්තර දීලා වැඩක් නෑ ඒක. Taman එක තීරුම් ගන්න ප්‍රමාණය හැටියට දුක දෝන කරන්නේ නැත්නම් දුකෙන් ගෙවන් කිරීමද කියන එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. භාවනාවට උනන්දුව දක්වන තවත් කෙනෙකු මගේ භාවනා අධ්‍යක්ෂක ගැන ඇසුවොත් ඒ ගැන සාකච්ඡා කිරීම සුදුසුද? නැත්නම් මා දී යුත්තේ කවර ආකාර පිළිතුරක්ද? ඉතින් මේ වතුර ඉල්ලුවොත් Taman ළඟ වතුර තියෙනවා වතුර දෙන්න ඕන. එහෙම නැතුව ඇල් වතුර ඉල්ලපුවම උණු වතුර දෙන්න යන්නත් එපා. එනිසා වතුර නැහැ කියන්න යන්නත් එපා. එහෙම නැතු කට්ටි එන්න වතුර තියනවා බොණ්ඩ ඒ ඕනෙත් නැහැ. පින්තාලි පනවනම් තියන්න ඕන කමකුත් නැහැ. නමුත් ගමන් ලංකාවට හරි ආවොත් නොදී හිටියොත් ඒකට තමයි ආත්ම මේ ආත්මාර්ථකම කියලා කියන්නේ. තමයි ළඟ තියාගෙන නොදෙන එකට ආත්මාර්ථකම කියනවා. තමයි ළඟ තාම ඇති වෙලා නැතුව කට්ටියට වතුර දෙන්න කියලා කෑ ගහලා නිකන් ජනප්‍රිය වෙන්න හදන කෙනා අවස්ථාවාදී කියලා. ඒ ඈ මේ ප්‍රශ්න ප්‍රශ්න වලට මේ මේකද ඒකෙත් ඇති වෙන්න තියෙනවා දැන් මට යන්න ඉන්නේ බලා ගන්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා සංකාර උපේක්ෂාටපත් වූ යෝගාවචරයේ එම අවස්ථාවේ පටිච්චසමුපාද නමිති සංසාර චක්‍රයේ බිඳ දැමුව අවස්ථාවන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධය ලබන්නේක්ද? එම අවස්ථාව භාවිතා බහුලීගත කිරීමෙන් තුලින් පුද්ගලයාගේ චර්යාත්මක වෙනසක් ඉබේ ඇති වෙනවද කරුණාවෙන් පහදා දෙන්න. මේ සංකාරුපෙක්කාව කියලා කියන්නේ ඉලපත ගල්ලා කූරක් කඩන්න පුළුවන් කියලා තීරුම් ගන්න එක. ඊට පස්සේ දිගටම ඉලපත කඩනවද නැද්ද කියන එක එයාට අයිති වැඩක්. එහෙම නැත්නම් ඊට පස්සේ මෙන්න මේ මේ தත්වරදී මට සංකාරුපෙක්ෂාව ආවා. මත්‍රත් ඒක වීම සඳහා මම වචනේ ක්‍රියාව සහ ආජීවය හදා ගන්න ඕනේ කියන එක තේරුණොත් දෙවන්නේක් සම්බන්ධනයට හදා ගන්න පුළුවන්. ඒක කිසි කෙනෙක් පටවන දෙයක් නෙවෙයි. සංඛාර උපේක්ෂාවටපත් වූ පසු භාවනාව එතනින් එහාට ඉබේ සිදුවන්නක් බව දේශනය කරයි මේ මේ ධර්ම කාරණා සහිතව පැහැදිලි කර දෙනු මැනවි. මේ සත්පුරුෂයෙක් නම් අනිවාර්යයෙන්ම ඉලපොතේ කුරක් කැඩිල්ලෙන් ඉලපත කඩන්න පුළුවන් බව දැනගත්ත ගමන් සීලුවට බහතබල ඒ තුට්ටේ කඩලා දානවා. නිසා ඉස්සරහට කියලා දෙන්න කවුරුත් ඕනේ නැහැ. මොකද මේ කුරක් කඩන්න පුළුවන් බව තේරුම් කළ දෙන එක තමයි ඒ ප්‍රතිපදාවෙන් කරන්නේ. ඊට පස්සේ ඒක තව දැන් කඩන්න පුළුවන්කම තියෙද්දී ඉලපත පැත්තක තියලා බුදිය ගන්න යනවා නම් ඉතින් ඒ අවබෝධ කිරීමේ නැත්නම් ඒ ධර්මය අවබෝධ කිරීම නැත්නම් සත්පුරුෂ භාවයේ කතිය. ඒ දිගටම ඊළපට කෝර කඩන්න නම් ඒ වෙලාවේදී තිබුණේ ගොනුව එකලස සහ සප්පාය කරනු නැවත නැවත ඇති කරන්න Tamanට කැප කරන්න වෙනවා. වචනේ කැප කරන්න වෙනවා, ක්‍රියාවල කැප කරන්න වෙනවා, ජීවන චර්ය කැප කරන්න වෙනවා. ඒක මේ බුදුචානන්සේ කවදාකවත් එහෙම නීති පනවලා නැහැ. ගරු සාමණේරී ඔබගේ දේශනාදී නාම රූප විඥාන සංදේ තේරුම් ගැනීම තරමක් අපහසුය. රූප චක්ෂුෂ චක්කු විඥානේ වේදනා සංඥා සංකාර මනස මනෝ විඥානේ මේ ආකාරයට මේ තේරුම් ගත්තේ ඊට පස්සේ විඥානයත් නාම රූප ඇතිවන්නේ අපි දැනගත්තේ නැවත බැලීමට ඇසීමට යාමෙන්ද නැතහොත් මෙතන විඥානය කියා ගන්නේ ප්‍රතිසන්දි විඥානයද කරුණාකර පැහැදිලි කර දෙන්න. සමහර අවස්ථාදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පස්ස වේදනා සංඥා චේතන මනසිකාර කියා හඳුන්වන්නේ දැයි කරුණාවෙන් පහදා දෙන්න. නැ මේවා පිළිබඳව නම් ඒ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ උපාදාන කරන තුන පංචස්කන්ධ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා කියන පස්ස පංචමක ධර්ම වශයෙන් අභිධර්මයේ උගන්වන කොටස නමුත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ඒකේ හැඩේ වෙනස් කරලා ඒකට නාම ධර්ම කියනවා කියන එක සූත්‍ර පිටකේ තියෙන වෙන නිසා ඒවයිදී මේ ගුණව විවිධ විවිධ ආකාරයෙන් තියෙන්නේ මේ පළවෙනි ප්‍රශ්නේදී නාම රූප නිසා විඥානේ තේරුම් ගන්න අපහසු වුණා කියන එක තමයි සත්‍යය. ඒක අමාරුයි. ඒක පිළිබඳ කිසිසේත්ම පැකිලෙන්න එපා. නැවත නැවතත් මම නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ සක්මන් කෙලවරේදී රූපයක් දකිනකොට කකුලේ තිබුණ හිත කාය විඥාණය චක්කු විඥාණයට මාරු වෙන හැටි. ඒ සඳහා ඒ දකින රූපේ හේතු වෙච්ච හැටි වගේ තියෙන නිදර්ශනයක් කරගෙන බොහෝ භාවනා කරන්න කරනකොට ওই තීනනික පදණම් කරගෙන ටික ටික ටික ටික දියුණු වෙන්න පුළුවන් මේක එක දේශනාවකින් එක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකින් එක වරුවක භාවනාවකින් කරන්න බෑ. මොකද ඒ තරම් අවුල් විලා ගැටි ගැහිච්ච මණ්ඩි මිදිච්ච ප්‍රශ්නයක් නේ. නමුත් මේ ප්‍රශ්නට බැහැලා තිනවා මේ ඒක දීලා තියෙන නිදර්ශනයක් අරගෙන දිගට කරගෙන කරගෙන යනකොට කළු ගලකට උනත් ගහගෙන ගහගෙන ගහගෙන යනකොට කුළු ගෙඩියකින් දවසක පැලිරක් යන්න ඉඩ තියෙනවා. ඒකෙදී තමයි ඔය මතක් කරුවේ මේ කියන විග්‍රහයේදී නාම කියලා කියන්නේ සංඥා මේ වේදනා චේතනා සංඥා පස්ස මනසිකාර තියෙන එකට විතරයි. ඒකට විඥානේ නැහැ. ඒකට නිදර්ශනයක් දෙනවා මේ මේ විඥාණය නාම රූප දෙකේ නැහැ කියන එකට අපි කණ්ණාඩිකේ මුණ බලනකොට ඒ කණ්ණාඩියේ ඉන්න අපි ඇස්නල බැලුවොත් කණ්ණාඩියේ එකන ඇස්නලවනවා. අපි වටපිට බැලුවොත් කණ්ණාඩියේ එකනත් වටපිට බැලිනවා. නමුත් අපි දන්නවා මේ පිළිඹිබී පණ නැහැ කියලා. මේකෙන් ඇතිවෙච්ච ප්‍රක්ෂේපණයක් එතන තියෙන. මේ ප්‍රක්ෂේපණේ පණ නැහැ. නමුත් ස්වરૂපේ බලනකොට පණ තියෙනවා වගේ. ඒක තමයි විඥානයේ විසින් එළියට ප්‍රක්ෂේපණය කරන විඤ්ඤාතිය විඥානේ නැහැ. නමුත් ඒ විඤ්ඤාති ඇති ගේම ගෙනියන්න. එහෙම නැත්නම් ඒ භූමිකාව රඟපාන්න වත්තේ මහත්තයා නැහැ බත්තම විතරක් ගියත් මිනිස්සු බය වෙනවා. වැඩකාරයා බත්තම අරගෙන යනකොට තුවක්කු මහත්තයා නැහැ. තුවක්කු අරගෙන වැඩකාරයා ඉස්සලා යනවා. දැන් පොඩ්ඩකින් මහත්තයා එයි කියලා මිනිස්සු බලා ඉන්නවා. නමුත් මහත්තයා නැහැ. අන්න ඒ වගේ මේ විඥානයේ විසින් ඇති කරන විඤ්ඤාත්තිය හරියට කණ්ණාඩියක පේන දෙයක් වගේ එහි පණ නැහැ. නැත්තම් කියනවා විඥානයයි ওই විඥානයේ නාම රූප වල විඥානය තියෙනවද නැද්ද කියනකොට අපේ ඇහැ ලෝකේ තියෙන ඕනම දෙයක් දකින්න පුළුවන්. නමුත් ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඒක සනාතන ධර්මයක්. ඒ වගේ තමයි විඥාණයට විඥාණය දකින්න බෑ. විඥාණය විසින් ඇති කරන දරුවන්ගේ රංගනය දකින්න පුළුවන්. විඥානය හැම වෙලාවෙම තමන්ගේ ප්‍රතිබිම්බේ වසංගන ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අභිධර්මයේ තියෙන විදිහට චිත්තචෛතසික දෙක වෙන් කරන්න බෑ. නමුත් ඥානන්ද සාංශ මෙතෙන්දී ඇති කරන තර්කය තමයි මෙතන නාම රූප කියනකොට රූප කියලා කියන්නේ පටවියාපෝ තේජෝ දේවල් වල සංඥාව නැත්නම් ආකාර නිමිති ලිංග නාම කියලා කියන්නේ වේදනා චේතනා පස්ස සංඥා මානසිකාර විතරයි. එතන විඥානේ නැහැ. ඒක ඒතන තමයි තියෙන්නේ. නමුත් මෙතනදී නාම රූප කියන එක ඩෙෆිනිෂන් එක දීලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් රූපක් තියෙනවා, සද්දක් තියෙනවා, ගන්ධක් තියෙනවා, රසක් තියෙනවා. ඒකෙන් අපි වඩාම රුචි දේ, වඩාම කැමැති දේ තේරෙනවා කියන එක කරන එකක්ද, කෙරෙන එකක්ද? කෙරෙනකොට ඒ තේරෙන්නේ එතන තියෙන චේතනාවක් අනුවනේ. ඒස විඥානයේ මෙතන තියෙදි අතන චේතනාවක් ඇති වෙලා වගේ. ඒ නිසානේ අපි දන්නේම නැතුව මේ දේවල් පනවපු ගමන් ටක් ගාලා එකට ගිහිල්ලා යනකොට ඒ දේ විසින් මෙහාටත් ඇවිල්ලා තියෙනවා මේ දේ එහාටත් ගිහිල්ලා තියෙනවා ඒ දේ මෙහාට එන්නේ මොකද්ද චේතනාවක් මොකද්ද තණ්හාවක් මොකද්ද මාන්නයක් මොකක්ද දික්තියක් එකේ තියෙනවා ඉතින් ඒ දෙන්නගේ මේ ආකර්ෂණය වචන පත්‍රයට දාන්න බෑ කියලා කියනවා නමුත් එතන විඥානේ නෑ ඒ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේකේ ඊටු කොටස තියෙනවා ආනන්දේ මව් කුසක තියෙන නාම රූපේට විඥාණය බැසගත්තේ නැත්තම් දරුවෙක් බාටපත් වෙයිද කියලා. එතකොට මව් කුස තියෙන එක නාම රූපයක් වෙලා. මෙහි විඥාණය තාම මේ මනුෂ්‍ය පනාදිනවා. එතකොට මව් ගැබේ තියෙන කලලෙනේ. එතන වෙනම විඥානයක් නැහැනේ. නමුත් එතන උද්දේශය පාවිච්චි කරනවා මව් කුසේ නාම රූපයක් තියෙනවා. විඥාණය විල බැසගත්තොත් ඒක ස්ථිරතර වෙනවා. ඉතින් අන්දාඳුගෙන විඥාති බැසගත්තේ නැහැ. බැසගත්තේ නැත්නම් ඒක කලලයක් බාටපත් වෙන්නේ නැහැ. හොඳයි ආනන්ද. විඥානේ ඇවිල්ලා කලලයක් බාටපත් වුණාට පස්සේ විඥානේ නිරුද්ධ වුණොත් ඒ ඉදිරියේ නාම රූපේ පැවැත්මක් තියෙද කියලා. එතකොට ඒකට නාම රූපේ කියන වචනේ පාවිච්චි කරනවා. එතනේ තියෙන ටෙක්නිකල් මීනින් එක ඒ කියන්නේ කන්ටෙක්ස්ටුවල් මීනින් එක තේරුම් ගන්න නැතුව ඒක අනිත් අංගවල තියෙන තැනින් දාන්න ගියොත් කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. අපිට අපිට සංකල්පයක් ගත්තොත් චිත්තචෛසිකේ එක තමයි පහළ වෙන්නේ වෙන් කරන්න බෑ කියලා. මෙතනදී ඒ තීරයක බලපන්නේ ඒක ලස්සනට ඒක ඒ කාරණාව ඔය මෑතකදී ඥානන් සාන්ති කරපු පටිසමුපාර දේශනාවල පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ඒකෙදි ගන්න තියෙන දේ තමයි මව කුසේ නාම රූපේ තියෙනවා පිටින් ඇවිල්ලා විඥාන එනවයි කියලා සර්වඥාන්සේ සඳහන් කරනකොට මව කුසේ තියෙන කලලේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා. නමුත් විඥානේ නැහැ. දැනගන්න විඥානේ කලවච්ච ගමන්නේ එතකොට ඒ අර ආග්‍රහණ ඇති වෙන්නේ දැන් විඥාන පහළ වෙන නිසා ඒකට නාම කොටස කියන්නේ විඥාන එක්කම නේද ඒක තමයි මෙතනදී මම හදන පොයින්ට් එක මේ තියෙන කන්ටෙක්ස්ට් එකේ නාම කියනකට ස්පෙෂල් ඩෙෆිනිෂන් එකක් තියෙනවා වේදනා චේතනා සංඥා පස්ස මනසිකාර that's it පැහැදිලිව වාක්‍යකින් ආනසසේ ධර්මදේශනා ලියලා තිනවා මේ කියන ගොන්නේ විඥානේ නෑ. එතකොට කියන්න තියෙන්නේ විඥාණයෙන් තොරව චෛසික ධර්ම වලට ඉන්න පුළුවන්. හැබැයි මේක මේ එක පාරට හැප්පෙනකොට මැති වෙන දෙයක් නිසා කොයි එක තියෙනවද කොයි එක නැතිවද ඉස්සර පස්සර වෙනවද කියන එක බුදුන්ස කියන ඒ යහුසුළු බව ඒක ඇති වෙන යහුසුළු බව මටවත් නිදර්ශනකින් කියන්න බෑ කියලා. අපි දන්න කන්ටෙක්ස්ට් එකේ වෙලා තියෙන්නේ විඥානයේ තියෙනවනම් ඒ විඥානයත් විඥානයේ දරුවෝ තමයි ඒ චෛතසිකේ නිසා විඥාණයෙන් තොරව ඉවත් කියන්න බෑ. නමුත් එහෙම වෙනවනම් නිවන් දකින්න බෑ. මෙතන නිවන් දකින්න මේ පැලිර බුදුරජාණන්සේ දකින්නේ විඥානය සහ නාම රූප කියන දෙක අතර කෙරෙන ඉතාමත්ම ශීඝ්‍ර ජවයක් කරා වේගයක් කරා ඒ වේගය උපමාවක් දෙන්න බෑ කියලා පුත්‍රයන්සේ සඳහන් කරනවා. ඇත්තටම ඒ නාම රූප වලට පස්සේනේ සලායතන හැදෙන්නේ. කලහදන හැදිලා නැහැ තාම. නාම රූප වශයෙන් බේසික් තියෙන දෙයට බුදුරජාණන් වහන්සේ දෙන ඩෙෆිනිෂන් එක තමයි නාම රූපය කියලා. සලායතන විඥානයක් නැහැ. විඥානෙවත් තව බැසගෙන නැහැ. ඒ විඥානයක් බැස ගන්න පුළුවන් විදිහේ කලල අවස්ථාවක් තියෙනවා. ඒ විඥානය ආවේ නැත්තම් මේක ගබ්සා වෙනවා. මූඩ ගර්භයක් බාටපත් වෙනවා. ආවොත් විඥානේ බාටපත් වෙනවා. එතකොට ඒ විඥානේ එන්නේ ඉස්සෙල්ලා එතන චෛසික තිබුණාද? විඥානයත් එනවත් එක්කම චෛසික පහළ වුණාද කියන එක ඒ විස්තර අපිට නැහැ. තණ්හා නෑ විඥානය කියන්නේ දැනන ගතිය තණ්හා නෙවෙයි නෑ ඒක තමයි අර ඇහුවේ ප්‍රශ්නේ හිතවිල්ලක් පහළ වෙනකොට ඒ හිතවිල්ල රූප බලන්නේ නැතුව සද්ද බලන්නේ නැතුව හිතවිල්ලට විඥානය ගියොත් පේන තියෙන විඥානය යන්නේ ඉතල හිතවිල්ල තිබුණා වගේ. ඒ හිතවිල්ලේ හැඩයක් තලයක් මොකද්ද තියෙනවා වගේ. නමුත් ਸਰවචාන්සිගේ කියමන විඥානයේ තියෙන යෑමත් එකම තමයි ඒ හිතවිල්ලේ තියෙන රස තේරුම් ගන්න පුළුවන් ගතියට කලින් තිබුණ එකක් නෙවෙයි විඥානතක ඒ ප්‍රත්‍යুৎপন্ন වෙන මොහොතේම ඇති වෙන දෙයක්. ඒක අර කාලපරාසයකට දාලා විස්තර කරන්න බෑ දේශපරාසයකට දාලා විස්තර කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දෙන්න අතර තියෙන මේ ඒ ගැටුමේදී ඇතිවෙන මේ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රය අධික වේගය නිසා ඇතිවෙන විද්‍යුත් චුම්බක ශේස්ත්‍රයට නිදර්ශනයක් දෙන්න බෑ කියලා. ඉතින් ඒකයි මේ මහනිදාන සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය. පැහැදිලිවම කියන විඥානේ බැසගත්තේ නැත්නම් නාම රූපය දරුවෙක් බිහි කරයිද කියලා. එතකොට ඒ අර දරුගබේ තියෙන කලලයට තමයි විඤ්ඤාම රූපය කියලා කියන්නේ. එතකොට ඒකේ වේදනා, චේතනා, සංඥා, පස්ස මනසිකාර තියෙනවා. කල්ැතුව තිබුණාද නැත්නම් විඥානයත් එනවත් එක්කම ආවද කියන එක මේක ඉතින් කාටවත් පරිශ තමන්ගේ තම තමන් යන පමණින් දැනගන්න තියෙන කාරණාව. කොහොමද ඒක හරි මේ උනන්දු කරන සුළුයි දාර්ශනිකව තර්කයට භාවනා කරනකොට මේක මනුස්ස මනසකට අල්ලන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් බුදු කෙනෙක් මෙහෙම කියන්නේ නැතුව අපි කවදාරි මෙහෙම මෙතන මෙහෙම මේ බේරුම් මාර්ගයක් තියෙයි කියලා කවදාකවත් කල්පනා වෙන්නේ තිබුණත් තර්කෙන් බහගෙන යන්න ගියත් පුදුමාකාර ප්‍රශ්නතෝගයක් ඇති කරනවා. ඒ මොකද අපි ඊට ඉස්සෙල්ලා උපකල්පන වගේ කියනවා ස්ථිරසාර උපකල්පනක ඒක බහැර කරන්න අපි කැමතිද? භාවනාවට පාඩුවක් නෙමෙයි අපි භාවනා දීක යොද යොදා බලනවා අපිට හේතු වෙනකන් අපි භාවනා සාර්ථකයි කියන්නේ. හැබැයි හේතුයේ නැගුවට හේතු නොගියට භාවනා නොකර ඉන්නේ නැහැ. මම කියන කාරණා තියෙනවා. ඒකයි දක්ෂකම. අපිට තේරෙන්නේ අපි තාම කරනවා. ඒ තීත්‍ති මේක කරන මිනිස්යාගේ තියෙන ඒ ආධ්‍යාත්මික ගතිය, ආගමික ගතිය ඒකයි පූජනීය. ප්‍රතිපලයක් හිතා ගන්න බැරි જાති ප්‍රතිපලයක්. ඒ ප්‍රතිඵලේ සාක්ෂාත් වෙනකොට මිනිහ නැහැ. අම්බරවගෙන එන්න ගහගෙන නාසමාපෝගියාගෙන තමයි යන්නේ. ඉතින් මේ වගේ දෙයකට මේ භාවනා කරනවා කියනකොට මේගොඩ ඉඳලා මට මේක ඔප්පු කරලා වෙන්න පන් කියෝ කවදාවත් භාවනාවට යන්නේ නැහැ. ඇදහිල්ලේ යන්න වෙන්නේ. හරි ගියොත් මැනික් හම්බුනොත් හොඳයි එතකන් වතුර පොම්පයක් ගෙනියන්න වෙනවා. මැලේරියා එන්නේ ඉඳ තියෙනවා. ගොඩ ගන්න වෙනවා මේක. මේ නිදා මේ ඉල්ලම. ඉල්ලම කොට ගත්තට පස්සේ තිබුණොත් වැඩේ හරි. නැති උනායි කියලා මැනික්කාරකම අතාරින්නේ. නැහැ ස්පර්ශය කියලා කියන්නේ විඥානයේ සාක්ෂිය ලැබුණ නැත්තම්. ඒ කියන්නේ ගොඩක් තියෙනවා පනවලා දැන් ඒ රාජකුමාරට ගිහලා තෝරණය කරන තමයි අගබිත වෙන්නේ. අනික ඒ කැන්ඩිඩේට්ස්ලා ඔක්කොම සංග්‍රහයට ආපු ඔක්කොටම අගබිතව කියන්නේ මෙයා තේරුවා එක්කනේ. තීරපේකන තෝරපු ගමන් බිසවක් වෙනවා. අනික කට්ටිය තරඟයට ඇවිල්ලා අයින් වුණාට පස්සේ ඒගොල්ලෝ නිකන් ඉල්ලුම් කැඳව මේ කැන්ඩිඩේට්ස්ලා විතරයි. අන්‍යගේ පොට්ට chance එකකින් මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඊටීදී අපි මේකේ තියරි හදන්න හදන එකයි මේකේ තියෙන ජෝක් එක. අපි කියන්න හදනවා මේ රූපයි මත චිත්තචෛසික ධර්ම එකට පහළ වෙලා එකට නැති වෙලා එකම අරමුණ අරගෙන එකම බුද්ධිය ලැබනවා කියලා තීන්දුවක් ගත්තට පස්සේ අර ප්‍රශ්නේ පුපුරගෙන මතුවෙනවා කොහොඳ ඉන නාම රූපය විඥානය කියලා දෙකක් තියෙනවා මත නාමයේ කියනට විඥානය අනිවාර්යයෙන් මේකේ මහා එක ඥානෙනේ ඥානෙ මේ විඥානේ තවදවත් දෙයක් තියෙනවා අපි ෆයිට් එකක් දීලා බලමු. ඒකනේ අපි මේ සුදු ඇඳගෙන සුදු අට සිල් අරගෙන සිල් අරගෙන මේ මේ වෙලා ඉන්නේ ඒකට තමයි. නෑ ඒකට ඒකට කුලප්පු කරලා තියන්න එපා කවුරු හරි. මේ බුදුරජාණන් ශ්‍රී කරන්නේ ඒකනේ. කුලප්පු කරලා තියන්න එපා නැත්තම් අහස දිහා බලන භාවනා කරලා බෑනේ. මෙන්න මේ තැනයි අපි මේ මෙතනයි අපිට තියෙන හපල කන්න තියෙන තැන, දිරව ගන්න තියෙන තැන කියලා මේක උත්සාහ කරනකොට තමයි ඒක තාම මේ එල්ලේ හරියට දැකලා යන ගමනක් නෙවෙයි. නිකන් බලාකුලක් වගේ තියෙනවා එතන. පුළුවන් තරම් බල්ලා භාවනා කරලා කරලා උත්පරිම සතිය සමාධිය තියෙනකොට දාලා බලන්න ඕනේ. ඒක කාටවත් තව කෙනෙකුට දෙන්න බෑ. ඒ ඒ ලැබෙන අත්දැකීම ඩුප්ලිකේට් කරන්න බෑ. ඒකේ මේ මනුස්සයා වෙනසක් ඇති කරලමයි ඇති වෙන්නේ. ඒක විතරක් බුදුහාමුදුරුවෝ සාතික කරනවා. ඒ කියන්නේ එතකොට ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය තියෙනවා කියලා කියන්නේ දුක නැති කිරීමට ගන්න උපකරණයක් විතරයි. ඊට පස්සේ මේ ප්‍රීති සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය වෙන්නේ. මේ මේ සැපය ගන්නේ අර සංසාරේ තියෙන කාර්කස ගතිය නැති කරන්න ක්‍රමයක් තියෙනවා. මොනවාද අවේ මේ නිරාමිසව ඒ කාඩ පස්සේ පේනවා අර තිබුණු දුක් කරදර කංකටලු ඔක්කොමත් ඉවරයි ෆ්‍රස්ට්‍රේෂන් මුකුත් නැහැ මෙතන යන්න බලන ඕනෙලාකමට එන්න පුළුවන් ඒ නිසා අපි ඒක ස්ටේජ් එකක් කරගන්නවා පිපට් එකක් කරගන්නවා දුක ඉවත් කිරීමේ සාධාරණ යුක්තිගරුක ක්‍රමයක් පිළිගන්න. පස්සේ අපි ඒ ඒ සුඛය අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපන වෙන්න ඕනේ. නැත්නම් හිර වුණා. නැත්නම් එතන හිර වුණා. ඒකින් එක එකින් එක තල්ලු කරන යන ගමනක් මේක තියෙන්නේ රිප්ලේස් කරගෙන කරගෙන. හැම එකටම තියෙන්නේ ආවස්තික වටිනාකම. ස්ථිර ධාරයාටම ආවේනික නයිසර්ගික වටිනාකමක් කිසිම දෙයක නැහැ. අපි අර කතා කරනකොට කිව්වේ ඒ වැරදි සංකල්ප අයින් කරන්න හොඳ සංකල්ප ගත්තට හොඳ සංකල්පයත් කොක්කක් වෙනවා. ඒකේ කුඩ අරන් ගන්න ගියොත්. ඒක අයින් කරන්න අසංකල්පය හරහා සංකල්ප නැතිකම හරහා. කුල්ලූපම දේශනාවේ කොට වෙන්න උදව් වෙච්ච මේ ඔරුව මේ මේ පහුර කරතයන් යන්න එපා. ඔය වේදනා සුඛේ ගත්තේ අහවල් කටේතර. ඒ කටේට සම්පූර්ණයි දැන්. ඔය ඊකා ඕකයින් කරන්න ඕනේ ගාඩ ඊට වැඩි සියුම් දෙකකින්. ඒකයින් කරන්නේ අදුක්කම සුඛ වේදනාවේ. අදුක්කම සුඛ වේදනාව අයින් කරනවා. ඒකට බැඳීමක් ඇති නොකර ගැනීම. ලේසි නෑ මේ කරකවන කරකවන කරකවන ගියාට පස්සේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්ටද නැන්ද බලන්ඩයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා අර ඇද්දක වහගෙන යන ගමනක් දන්නවද ඒ සෙල්ලම කංකම්බూరు සින්චින්නෝරු ඒ ඒ ඒ වගේ යන්නේ බුදුරජාණන්සේ අපිට කියනවා අද්දකේ වැලි ටිකක් ගහලා ඌරක් ගහපන් ආච්චිගේ දුරුට්ටුව ඕක ඇරකට ඇද්දක වහ ගන්නවා වල කර කවනවා තියාගෙන කංකම් වූ රෝසිල් කිනෝ කරකවන කරන කියලා ඔක අතහැරලා ඉවරලා කියනවා දැන් ගිහලා හොයපන් කියලා. ගිහලා නතර කරනවා දිවි ගෝට්ටක් උඩ නතර කරනවා නතර කරලා ඉවරලා ඉතින් ඒ අතරකට ආච්චිගේ සුරුට්ටුවක් බිම දාලා ඉතින් මේ වගේ සේවල් තමයි තියෙන. දැන් ඉන්න කමතානවරු උඟ දෙන්නේ නතර කරන්නේ කඩිකුලක් උඩ. මොනවාරි ඉල්ලනවා නම් මොනවාරි දැනෙන්න යමක් ඕන නම් කීල අද්ද ගන්න කියලා නතර කරනවා ඉතින්. ඉතින් කනකොට කියන ඉතින් උඹනේ ගියේ. හරි අපි මෙතනින් අපි නිෂේධ බලය පාවිච්චි කරලා අද කමඨාන් සුද්ධ මේ සාකච්ඡා නැත කරන මොකද පැය දෙකක් පැය දෙක තුනනේ 10ක් විතර අරගෙන තියෙනවා. ඒක නිසා මම හිතන්නේ පිරිස වෙනදනම් 8 ඉඳලා 9:00 දක්වා පරියන්කයක් කරනවා. නමුත් මම හිතනවා 8යි කාලේ විතර ඉඳලා ඒක කරගමු කියලා. ඊට පස්සේ මගේ පුද්ගලික වැඩසටහනක් තියෙනවා අද මේ ප්‍රේමචන්ද්‍ර මහත්තයාත් එක්ක මම බැහැරට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දීල්මන්තගේ අම්මා වෙනුවෙන් ඒ කරන පින්පැමිණීමේ කටයුත්ත නමයමාට ඒකට සීල දිනාව සම්බන්ධ වෙන්නයි කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. ඒත් සමගම අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි. සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු සුඛී හොන්තු සුවපත් වේත සුවපත්